ඉතින් මම සුපුරුදු පරිදි ආරාධනා කරනවා අදත් නිකිත ප්‍රශ්න ඉදිරිපත් කරන්න කියලා. ස්වාමීන් වහන්ස කමඨහන් සම්බන්ධ ප්‍රශ්න 12ක් තියෙනවා සීලය සම්බන්ධ එක ප්‍රශ්නයක් තියෙනවා. හොඳයි. තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ මම භාවනාවට ආදුනිකයෙක්මි. පර්යංක භාවනාවේදී හුස්ම රැල්ල වදින නාසිකාග්‍රේ සිත පිහිටුවෙමි. එවිට හුස්ම රැලි 25ක් 30ක් අතර ප්‍රමාණයකට සිත එකඟ කර ගැනීමට හැකියිය. ඊට පසුව ආස්වාසේ සිසිල් බවත් ප්‍රාස්වාසේ උණුසුම් බවත් හොඳින් දැනුනි. ආස්වාසේ සිසිල් බව දැනුනුයේ නාසයේ නාසයේ උඩුතලත් නාසයත් උඩුතල සම්බන්ධ වන ස්ථානයේය. ප්‍රස්වාසයේ උණුසුම දැනුනේ නාසයේ මැද කොටසටය. මේ ආකාරයට කරන විට හුස්ම රැලි 40ක් 50ක් අතර ප්‍රමාණයක් යනතුරු සිත එකඟ කර ගැනීමට හැකියිය. ප්‍රශ්නය ආස්වාසය හා ප්‍රස්වාසය යන අවස්ථා දෙකේදී ස්ථාන දෙකක සිත පිහිටවීම වරදක්ද? ඔබ වහන්සේට නිදුක් නිරෝගී බව ප්‍රාර්ථනා කරමි. අතම දැන් හුඟක් ලොකු ස්ථානයේ ගත්තොත් ලොකු පරාසයක් නැහැ. ඉතින් දැන් නාසිකාග්‍රේම මේ ප්‍රදේශයේමයි ඉතින් පොඩි වෙනසක් තියෙන්නේ. ඒ හින්දා මෙතන කිසි වරදක් නැහැ. වුමනා වෙන්නේ හරියටම මේ එකම තිතකට යොමු කිරීම නෙමෙයි. මේ නාසිකාග්‍රේ ප්‍රදේශයේ අපි තුමු අඟලක විතර වටක් ප්‍රමාණයෙන් කොයි ඒ මුළු ප්‍රදේශයේම වළංගුයි කියලා සලකන්න පුළුවන්. එතන අපිට කොහේ දැනුණත් ඒකේ වරදක් නැහැ. අර පොඩ්ඩක් සම්මත පැත්තෙන් යන කෙනෙක් නම් සමහරලාට අපි උත්සාහවත් වෙනවා මේ එකම තැනකට ගන්න. නමුත් විපස්සනාවේදී එහෙම කිසිසේත්ම මේ ස්ථානයේ සම්බන්ධයෙන් ලොකු වැදගත්කමක් නැහැ. හැබැයි කොහොමත් ආස්වාසයත් එක්ක ඇතුළට යාමක්වත් ප්‍රස්වාසයක එළියට යාමක්වත් එහෙම දෙයක් නැහැ. අපි සතිමත් වෙන්නේ මේ නාසිකාග්‍රේ ප්‍රදේශයේ සතිය නවත්වාගෙන සිටීමෙන් නැත්නම් අවධානය නවත්වාගෙන සිටීමෙන්. එතෙන්දී අර හොඳට හිත පිහිටුවා ගැනීම සඳහා හිතට අරමුණක් වශයෙන් මේ හරිය තියෙන කොතන හොඳට සංවේදී වෙන කොතන වුණත් වළංගුයි. ගරු ස්වාමින් වහන්සේ සක්මන් භාවනාවේදී මම පාදයේ ඔසවනවා තබනවා මෙනෙහි කළෙමි. ඉහළට පහ ඉහළට පහසුවෙන් ඔසවන අතර බිම තබන විට බර බවක් දැනේ. පාදයේ තබන විට මෘදු ගතිය, සීතල, තද බව, වේදනා, ශබ්ද ගත හැකි විය. සක්මනේදී සිතුවිලි ආවිගස හඳුනා ගතිමි. පර්යංක භාවනාව මූල කර්මස්ථානය පිම්බීම හැකිලිම මෙනෙහි කළෙමි. නිරීක්ෂණයේදී සිතුවිලි එන විට හඳුනා ගැනීමට පුළුවන් විය. ටික වේලාවකට පසු කිසිම දෙයක් නොදැනී නැතුව වගේ වැටහුණි. කයට සැහැල්ලු බව දැනුනි. සිතුවිලි අතර සිතුවිලි නතර විය. පසුව වේදනා දැනුණු නිසා වේදනාව සිහි කළෙමි. කය ත්‍රිලක්ෂණයට ගොදුරු වන බව තේරුම් ගියා. යම් උපදේශයක් ඔබ වහන්සේගෙන් බලාපොරොත්තු වෙමි. තෙරුවන් සරණයි. මට පොඩ්ඩක් විස්තර තව දැනගන්න පුළුවන්ද? කොච්චර කාලෙක ඉඳන් කරන කෙනෙක්ද එහෙම කියලා? කාගේද ප්‍රශ්නේ? හොඳයි. එහෙනම් මම පොදුවේ නිකන් කියන්නම්. අපිට දැන් ඒ කියන්නේ එක එක මට්ටම් වලදී ඔය කියන්නේ අපි තුමා ආරම්භක අවදීදී උනත් ඔහම වෙන්න පුළුවන්. එතෙන්දී එක පාටම අපි තුම මම ඒ විදිහටම උත්තර දෙන්නම්. ඒ කියන්නේ ආරම්භක මට්ටමේ කෙනෙක් කියලා හිතාගෙන එතෙන්දී අපි හිතමු කරගෙන යනවා. කරගෙන යනකොට නාසිකාග්‍ර ප්‍රදේශයේ හිත හොඳට එකඟ වෙනවා. ඊළඟට අරමුණ නොදැනී වගේ යනවා. බොහොම සියුම් වෙනවා. ඊට පස්සේ අරමුණක් හොයාගන්න බැහැ වගේ නාසිකාග්‍රේ ප්‍රදේශයේ හැබැයි අවධානය තියාගෙන ඉන්නවා. ඒ තරම් මුකුත් දැනෙන්නේ නැහැ. හුස්ම දැනෙන්නේ නැහැ. හැබැයි මෙතෙන්දී ඊට පස්සේ ටික වෙලාවක් ගියාට පස්සේ හුස්ම නැවතත් දැනෙන්න ගන්නවා. නිසා අපේ යුතුයකම වෙන්නේ ඒ ප්‍රදේශයේම අවධානය තියාගෙන ඉන්න එකයි. ඒ තියාගෙන ඉන්නකොට නැවතත් හුස්ම මතුවෙන්න පුළුවන්. අර මුකුත් ලොකු අරමුණක් නැති වෙලාවේදී හුඟක් සිතුවිල්ල එන්න ඉඩ තියෙනවා. එහෙම වුණොත් හිත බේරගන්න ඒ සිතුවිලි වලට යන්න නොදී. මෙතන රඳවාගෙන ඉන්න අපිට ශක්තිය ලැබෙනවා නම්, එහෙම පවත්වන්න ශක්තිය තියෙනවා නම් අපි හිතමු පැය කාලක් විතර ශක්තිය තියෙනවා දැන්. වැඩි සිතුවිලි එන්නෙත් නැහැ. වෙන මේ කරදරයක් ඇත්තෙත් නැහැ. එහෙමනම් ওই පැය කාලේ ගියාට පස්සේ හිමීට දැන් මේ මෙතන හදාගත් එකඟ භාවය කයට නිකන් පොදුවේ කයට යොමු කරලා බලන්න. කයට තමන්ගේ අවධානය යොමු කරාම කයෙන් මොන කායික වශයෙන් යම් දැනීමක් හඳුනා ගන්න පුළුවන්ද කියලා. එතකොට මේ මුළු කයම බලංගුයි නාසිකාග්‍රේ ප්‍රදේශය විතරක් නෙමෙයි. දැන් මොකද අපි දැන් ආනාපාන සතිය කරගෙන යද්දී මේ නාසිකාග්‍රේ ප්‍රදේශය විතරක් අපි සීමා කරගෙන වැඩේ කරගෙන ගියා. එතෙන්දි එතන හොඳට හිත එකඟ කරගත්තා. එතන දැන් අපි උවමනා කරන විදිහට දැන් ඔන්න අවශ්‍ය කරන ආයුධය හදාගෙන තියෙන්නේ. ඊට පස්සේ දැන් මේ කයම වළංගුයි. කයේ ඕනම තැනක දැනෙනවා නම් යම්කිසි සුළු සංවේදී බවක්, සංවේදනාවක්. අපිටම ඊයේත් අපි විස්තර කරා වගේ දැන් මේ විශේෂයෙන්ම ස්පර්ශ වෙන ස්ථානවල විශේෂයෙන්ම අපිට යම් යම් දේවල් හඳුනා ගන්න පුළුවන්. ඒ ඒ තැන්වලට හිත යොදලා බලන්න. හිත යොදලා බලලා හුඟක් වෙලාවට වෙන්නේ අපි ආරම්භක අවස්ථාවේදී මෙහෙම හිත යොදනකොට ස්ථානයේ මාරු වීම නිසා හිත විසිරෙන්න ගන්නවා. ඒ නිසා මේක ටිකක් පුහුණු වේ යුතුයි. මොකද එතෙන්ට අපි මාරු කරනවා. දැන් හැබැයි මෙතන තිබිච්ච හිත අපිට තාම හුරු නැති හින්දා මේ ක්‍රියාවලිය අතන ඒ අලුත් තැන ගිහිල්ලා බලනකොට හිත විසිරෙනවා. ඉතින් නැවතත් මෙතනට ගන්න වෙනවා. එතෙන්ට අරන් ආයෙ පොඩ එකඟ කරගන්නවා. එකඟ කළා ආයෙ මෙතෙන්ට ගන්නවා. ඉතින් මේක කීප වාරක් මේ කරනකොට කරනකොට අන්න තමන්ට තේරෙනවා මේ මෙතන අපි හොඳට අවධානයෙන් ඉන්නකොට මෙතන හැදිච්ච එකඟ බව හරියට නිකන් මාරු වෙනවා වගේ දෙයක් වෙනවා මෙතනට. ස්ථානයේ වශයෙන් නිකන් මෙතන ඒකරාශී වෙලා තිබිච්ච දෙයක් හරියට නිකන් මේ අපි මෙතන අවධානය යොමු කිරීම හරහා මෙතෙන්ට අපේ හිත යොමු කිරීම හරහා හිමීට නිකන් ඔක්කොම ටික ආයින් එකතු වෙලා මෙතෙන්ට රොක්කුණා වගේ දෙයක් වෙනවා. කළා බලන්න කළා බලලමයි ඕක මේ පුරුදු කරගන්න තියෙන්නේ. ඊට පස්සේ එතන බලාගෙන ඉන්නවා. ඊළඟට ඔන්න තව තැනක යම් දෙයක් මතුවෙනවා. එතෙන්ට මාරු කරනවා. එතන බලාගෙන ඉන්නවා. මේ විදිහට මුළු කය පුරාම ඕනම තැනක මේ පරීක්ෂණය සඳහා දැන් වළංගුයි. ඉතින් අපේ දක්ෂතාවය වෙන්නේ අපි හිතමු මෙහෙම කරගෙන යනකොට ඔන විසිරෙන්න ගන්නවා. නැවතත් ඉතින් පොඩ්ඩක් ආනාපානයට දාලා ආයේ එකඟ කරගන්නවා ආයෙත් මෙතෙන්ට දානවා. හිතන්න යම් අවස්ථාවක අපිට හැකියාව තියෙනවා නම් මේ කයේ ඕනම තැනක ඊතා සියුම් සංවේදනාවක් හට ගන්නවා. ඕනම තැනක් දැන් වළංගුයි. ඒ හටගන්න මොහොතේම යහුසුලුව එතෙන්ට හිත යොදන්න පුළුවන් ඊළඟට ඒ හිත යොදද්දි වෙන හිත පිට යන්නෙත් නැහැ. ඊළඟට අවශ්‍ය කරන ඒ සමාධි ශක්තියත් එතෙන්ට යොමු වෙනවා. දැන් අපේ අනසක යටතේ හිත තියෙනවා වගේ. එතකොට දැන් ඔන්න අපි තුමු ධනහිසේ තියෙනවා යම් දැනීමක්. එතෙන්ට යහුසුලුව අපේ හිතේ දෙව්වා. උදනත් එක්ක අන්න මේ මතුවෙන දේ ෂණිකව වටහා ගන්න, ෂණිකව ග්‍රහණය කරගන්න, දැනුවත් වෙන්න අන්න අවස්ථාව තියෙනවා. ඉතින් මේ හැකියාව ටික ටික අපි දියුණු කරගත යුතුයි විපස්සනාවේදී. මොකද ඒ අරමුණ මතුවෙනවත් එක්කම හිත එතෙන්ට යොමු කරන්න ඕන. ඒ යොමු කිරීම සඳහා යම්කිසි කුසලතාවයක් දිනු විය යුතු වෙනවා. එකක් තමයි අපි ඒ අරමුණ මතුවෙනවත් එක්ක බලාගන්න බැරුව අපි හුඟා පරක් වුණොත් ඒ අරමුණේ යම්කිසි ප්‍රදේශයක් අපෙන් මගහැරිලා. ඊළඟට අපි හුඟක් ඉක්මන් වුණොත් දැන් මතුවෙනත් කලින් නිකන් අපි හොයදාගෙන ඉන්නවනම් එතකොටත් ඒ තරම් සාර්ථකත්වයක් නැහැ. මොකද ඒ තරම් මොකද ඒ තරම් දෙයක් නැහැ එතන තේරුම් ගන්න. ඊළඟට සමහරලාට වෙන්නේ අපි වැඩි වීරයක් යදනවා. අපි එතන හුඟක් වීරය දුවොත් මේකේ ඒ තරම් දෙයක් අල්ලගන්න බෑ හිත විසිරෙන්න පුළුවන්. එහෙනම් අපි අඩු වීරයක් යදුවොත් ඒත් මේක සාර්ථක වෙන්නේ නැහැ. ඒ නිසා මෙතන අර හොඳට යොමු කිරීමේ අපි සාමාන්‍යයෙන් මානසිකාරය කියලා කියනවා. ඒ මානසිකාරය කිරීමේ හැකියාව. ඊළඟට අවශ්‍ය කරන විදිහට අවශ්‍ය පමණට වීරය පැවැත්වීමේ හැකියාව. ඊළඟට එතනම තියෙන දේ අපි දුමු එතන දැන් වෙනසක් තේරෙනවා අපිට. හිත විසිරව ගන්නේ නැතුව වෙන අරමුණකට දාගන්නේ නැතුව එතනම හොඳට නතර වෙලා ඒ බැලීමේ හැකියාව. මෙන්න මෙයාගේ විවිධාකාර කුසලතාවයන් රසක් මෙතෙන්දි දිනු කරගන්න තියෙනවා. ඉතින් ඒ ටික අපි කාලයත් එක්ක තමයි හැදෙන්නේ. ඒ නිසා මේ කටයුත්ත පටන් ගන්න පුළුවන් මේ නාසිකාග්‍රේ ප්‍රදේශයේ හොඳට හිත එකඟ වෙලා ප්‍රතිම පැය කාලක් පැය භාගයක් විතර පවත්වන්න පුළුවන් හැකියාව තියෙනවා නම් Tamanට දැන් තේරෙනවා නම් හොඳට තමන් ගැන විශ්වාසයක් තියෙනවා මේ කටයුත්ත පටන් ගන්න පුළුවන්. හොඳයි. තෙරුවන් සරණයි. අතිගෞරවනීය ස්වාමින් වහන්සේ. සක්මන් භාවනාව කරගෙන යන අවස්ථාවවලදී පිටත අරමුණු කෙරෙහි සිත ඇතී ගිය බව සිත විසිරුණු බව දැනුනි. නැවත සක්මන් කිරීමට සිත යොමා পায় ඔසවනවා තබනවා යනුවෙන් මෙනෙහි කරමින් සක්මන් කළෙමි. සෑහෙන වේලාවක් මෙසේ සක්මන් කළෙමි. එයද නවතා එක දෙක යනුවෙන් මෙනෙහි කරමින් සක්මන් කළමි. පසුව එයද නවතා ගමන් කරන බව පමණක් මෙනෙහි කරමි. ඒ අවස්ථාවේදී ලනු කාපට් එකේ රළු ස්වභාවයද තවත් තැනක සුමුදු ගතියක්ද සමහර තැන්වල උස් ගතියද දෙපා වලට හොඳින් දැනුනි. ඉන්පසුව පර්යංක භාවනාවට වාඩි වූයෙමි. පර්යංක භාවනාව මම මෙතන බව මෙනෙහි කළෙමි. නාසික අග්‍රෙහි ආස්වාසේ ගැටෙන තැන සිත පිහිටවාගෙන සෑහෙන වේලාවක් භාවනා කළෙමි. සිත විසිරුණු බවක් නොවිය. ටික වේලාවක් ගිය පසු කය නොදැනී ගියේය. හිසෙහි තද වූ ගතියක්ද බෙහෙවින් දැනුනි. අන්තිමට නාසික අග්‍රයේ ආස්වාසය පමණක් ඉතුරු වූ බව දැනිනි. හිසේ අනික් කොටස පටියකින් තද වී ඇති බවක් දැනුනි. භාවනා ශාලාවේ සිටින බවක් නොදැනුනි. මා ඉදිරියේ ගස් සමූහයක් දැක්කෙමි. අවටද පැහැදිලි බිමක් සහිත ගස් ඇති වත්තක් දුටුවෙමි. මේවා මනසේ මැවුණු අස්භාවික තත්වයන් යයි සිතේ. මුලින් කිව් తත්වය සිතේ සමාධිමත් තත්වයක ආරම්භයක්ද යන්න පහදා දී උපදේශක් ලබා දෙන මෙන් ගෞරවයෙන් පාද නමස්කාර පූර්වකව ඉල්ලා සිටිමි. හොඳයි. අපි සක්මනේ කිසි වැරදක් නැහැ. සක්මන කරගෙන ගිහලා තියෙන ක්‍රමය හොඳයි. බලන්න අර ටික ටික මානසිකාරය අඩු වේගන යන අඩු කරගෙන යනකොට හිත විසිරෙන්න ගන්නවා නම් නැවතත් මානසිකාරය පවත්වා ගන්න. අපි තුන් විනාඩ මානසිකාරය නතර කළා. නතර කරාට පස්සේ මේ ලක්ෂණත් එක්ක ඉඳද්දි නැවතත් හිත විසිරෙන්න ගන්නවා නම් නැවතත් මානසිකාරය අතට ගන්න. කිසිම වරදක් නැහැ. ඒ කියන්නේ අපි ඕමනා වෙලාවට ඒ ආයුධය පාවිච්චි කරනවා. ඕමනා නැති වෙලාවට පැත්තකින් තියෙනවා. එච්චරයි මේ සිද්ධිය. ඊළඟට ඉඳගෙන කරද්දී ඔය සංඥා පැත්තෙනුත් කියන්න තියෙන්නේ කොයි සංඥාවාවත් ඒ කියන්නේ මොන දර්ශනයාවත් ඒ දර්ශනය ඔස්සේ යන්න එපා. අපි හිත හොඳට එකඟ වෙනකොට අපි තුමු මලගියේ කවුරු හරි මොන පේන්න ගන්නවා. නැත්තම් ඔන්න ඇට සැකිල්ලක් පේන්න ගන්නවා. නැත්තම් ඔන්න රුවන්වැලිසෑය පේන්න ගන්නවා. ඔන්න ජයසිරි මහ බෝධිය පේන්න ගන්නවා. බුදුහාමුදුරුව පේන්න ගන්නවා. මේ එකක්වත් ඔස්සේ යන්න එපා. ආනාපාන සතියෙදී අපිට සමහරලාවට හිත එකඟ වෙනකොට මේ විදිහට සංඥා එන්න පුළුවන්. සංඥායස් එක්ක නෙමෙයි මේ ගමන වෙන්නේ. සංඥායවිල තනිකරම මුලා කරන සුළුයි. හිතේ අර මෙතන ආනාපාන සතිය ඒ භෞතික ලක්ෂණය ධාතු ලක්ෂණය බොහෝම සියුම් වෙනකොට හිතට ඉන්න තැනක් මේ නැත්තම් අපි සාමාන්‍ය කරන්නේ විඥාණයට බැස ගන්න තැනක් නැති වුණාම මේ විදිහට සංඥා මතු කරලා දෙනවා. ඉතින් අපි ඕක ඕකට අහු වුණොත් ඔන්න එතන බොරු වලකට වැටෙනවා. නිසා මේ සමහරලාට ඊටාම ප්‍රියමනාප දර්ශන වෙන්න පුළුවන්. සමහරලාට අප්‍රිය අමනාප භයංකර දර්ශන වෙන්න පුළුවන්. මේ ඔක්කොම දර්ශන පමණයි. මේ ඔක්කොම හිතෙන් හදාගත්ත හිත පෙන්නන නිකාං සංඥා ටිකක් පමණයි. එතෙන්දී මේ සංඥා ඔක්කොම බැහැර කරන්න නැවතත් ආනාපාන සතිය තේරෙනවා නම් එතෙන්ට ගන්න. එහෙම නැත්නම් කයේ යමක් තේරුම් තේරෙන තැනක් තියෙනවා නම් එතෙන්ට දාන්න. වේදනාවක් තියෙනවා නම් එතෙන්ට දාන්න. මොකද මේ කය කියන එක භවනාවේදී මුලා කරන්නේ නැහැ. ඒ කියන්නේ කයට දැනෙන දේවල් වර්තමාන මොහොතේ පවතින්නේ. වර්තමානයේ සිද්ධ වෙන්නේ. හැබැයි ඒවා අරතරම් මේ අපි තුමු දැන් ප්‍රිය රූපයක් මේ අපිට පේනවා. බොහොම ලස්සන රූපයක් පේනවා. නමුත් ඒක තරම් මේකේ ආස්වාදයක් නැහැ. හැබැයි මුලා කරන්නේ නැහැ. මෝහයක් නැහැ. ඒ නිසා හැමතිස්සෙම අර ඒ පේන සංඥා ටික හිමීට අයින් කරලා දාලා එතෙන්ට අවධානය යොමු නොකර කයට යොදා ගන්න එකයි තියෙන්නේ. තව මේකෙක් තිබුණා ආ ඔළුවේ මේ හිස තද වෙන ගතියක් තියෙනවා කියලා තියෙනවා. බලන්න පොඩ්ඩක් ආනාපාන සතියෙන් ඇතම් කෙනෙකුට යනකොට මේ අපේ හුඟාක් කියන්නේ හිර කරගෙන ටිකක් දත් මිටි කාගෙන මේක කරන්න ගියොත් ඔය වගේ ප්‍රශ්න මතුවෙන්න පුළුවන්. ඒ කියන්නේ මෙතෙන්දී හොඳ වීරය සමබර වීමක් අවශ්‍යයි. මේක ඉතින් භවනා කරලාම ඕනේ Taman තේරුම් ගන්න. කියන්නේ සමහර වෙලාවට අපි වුමනාවට වඩා වැඩි වීරයක් හදනවා. කියන්නේ දැන් මේ හුස්ම ගන්න එක ස්වාභාවික කායික ක්‍රියාවලියක්. නමුත් අපි මේක එක්ක ආයාසයෙන් කරන්න යනවා. එහෙම නැත්නම් දැන් හිත ටිකක් දැන් නාසිකාග්‍රේ ප්‍රදේශයේ රැඳිලා ඉන්නවා. අපිට හිර කළා දත් පිටි කාගෙන රඳවන්නත් බලනවා. එහෙම අවශ්‍ය නැහැ. හොඳට හිත එකඟ වෙනකොට මේ ආස්වාද ප්‍රසආස රැල්ල හොඳට සංසිඳනකොට අපි මේ පුළුවන් තරම් විවේක වෙන්න ඕනේ. ඒ කියන්නේ අර මෙහෙම කිටි කිටි තද කරන් හිටියේ ඒක දැන් පොඩ පොඩ පොඩ දිග හැරලා දාලා පොඩ පොඩ නිකන් අත අත ඇරලා නිකන් ඉන්න දුන්නා වගේ. අපි දුමු මෙහෙම. දැන් අපි දුමු දැන් පුංචි දරුවෙක්ව හික්මවන්න ඕන. ඉතින් හික්මවන්න නම් අපි තුමේ මේ පොඩි එකා ඉතින් අහන්නේ කියන දේ දඟලනවා, හෙදුවනවා, මෙහෙදුවනවා. ඉතින් ඔන්න වැටක් ගහනවා. ගේ වටේ හරි නැත්තම් ගෙදරම හරි ඔන්න වැටක් ගහලා ඉතින් ඒ ප්‍රදේශයේ විතරක් දැන් ඉන්නවා. ඉතින් දැන් ඒකත් එළියට පයින් හදනවා. ඉතින් එළියට පැනනම ආයෙ ගෙනලා තියා ගන්නවා. ඔන්න වගේ ඉතින් හික්මවනවා දැන්. හිතන්න කොයි වෙලාවක හරි දැන් ඒ අපේ සැරවැරවීම හරහා කෝටුපාර හරහා මොනවා හරි හරහා දැන් මේ දරුවා ටික ටික හික්මෙන්න ගන්නවා. හික්මෙන්න අරගෙන අපි හිතමු දැන් එයා gederම ඉන්නවා නම් අපි කියන දේ හොඳින් අහනවා නම් තවදුරටත් මෙයාට මේ තරවටු කරන්න අවශ්‍ය නැහැ. මොකද දැන් එයා බොහොම හීකරු වෙලා බොහොම සංසිඳිච්ච විදිහට ඉන්නවා. අන්න ඒ වගේ දැන් අපි අර මුලින් කරපු ව්‍යායාම ටික මුලින් කරපු වීරය බලවත්ව කරපු දේවල් ටික දැන් අඩු වෙන්න ඕනේ. ඒක ක්‍රමානුකූලව වෙන දෙයක්. ඒ නිසා දැන් හොඳට හිත එකඟ වුණාට පස්සේ පුළුවන් තරම් වීරය අඩු වෙන්න ඕනේ. වීරය අඩු වෙනකොට තමයි දැන් සමාධිය තව වැඩි වෙලා එන්නේ. මේක මේක තනිකරම මේ මේ මේ දෙක අතර සමබර වීමක් තියෙන්නේ. මුලදී වීරය අවශ්‍යයි හිත පිට යන නිසා. ඊළඟට වීරය අඩු කරන්න වෙනවා හිත එකඟ වෙනකොට. එතකොට තමයි ගානට හිත එකඟ වෙලා බොහොම මධ්‍යස්තව ඉන්නේ. එහෙම ආවොත් ඔන්න හිසේ මේ කැක්කුම් එන්න හැකියාවක් නැහැ. අපි ගාකය කායික යම් අපහසුතාවයක් විශේෂයෙන්ම ආනාපාන සතිය කරද්දී හිසේ කැක්කුමක් තදවීමක් ආහාරමේ එනවනම් ඒ කියන්නේ අපේ වීර කොහේ හරි වැඩි වැඩි බවක් තියෙන්නේ. ඒස පොඩ්ඩක් බලන්න මේ කරගෙන යද්දී තමන් වැඩිපුර වීරය යොදලා තියනවද කියලා බලන්න. සමහරවිට ඉරියව්ව මේ හුඟාක් තද කරලා තියන් ඉන්න වෙන්න පුළුවන්. සමහරවිට මේ දත් ඇඳි තද වෙලා තියෙන වෙන්න පුළුවන්. ඒ වගේ පොඩි පොඩි දේවල් මේවා තියෙන්නේ. ඒ ටික පොඩ්ඩක් තේරුම් අරගෙන ඒක ඒකත් නිකන් නිදහස් කරලා සමනය කරලා දැම්මනම් ඔය මේව ටිකත් මම ඇහැරලා යාවි. හොඳයි. තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්සේගෙන් අවසරයි. පර්යංක භාවනාව. මාස 10ක පමණ කාලයක සිට මෙවැනි නේවාසික අනේවාසික වැඩසටහන් වලට සහභාගී වෙමින් ආනාපාන සති භාවනාව පුහුණු කරගෙන යමි. භාවනාවට වාඩි වී කය සකස් කරගෙන වාඩි වී සිටින ඉරියව්වට සිතගෙන යමි. එවිට හුස්ම ගැනීමට අනුව කය උස් පහත් වන ආකාරයේද පසුව නාසය කෙළවරට ආශ්වාස ප්‍රශ්වාසය දැනෙන අතර නාසය කෙළවරට හිත තබා ගනිමින් ආශ්වාසය ප්‍රශ්වාසය දෙස බලමි. ආශ්වාසය වෙනමද ප්‍රශ්වාසය වෙනමද හොඳින් දැනේ. එසේ බලන් සිටින විට ක්‍රමෙන් එහි ගොරෝසු බව අඩු වී නොදැනී යයි. එවිට කය උස් පහත් වන ආකාරය දෙස බලමි. හුස්ම නොදැනී ගිය පසු සමහර අවස්ථාවල වරහන් ඇතුලේ බොහෝ විට සිතුවිලි වේගවත්ව එන්ට පටන් ගනී. සමහර ඒවා පටලැවිලි සහගතය. සමහර ඒවා තේරේ. විටක සමහර අරමුණු දිගේ සිත ගමන් කරන්නටද වේ. එහෙත් ඒ බව දැනගෙන නැවත ආස්වාසයේ ප්‍රස්වාසයට සිතගෙන ඒමට උත්සාහ කරමි. එහෙත් නාසයේ කෙළවරට හුස්ම බොහෝ විට නොදැනේ. කය උස් පහත් වෙනවා පමණක් තේරේ. ඒට සිත තබාගෙන සිටින විට නැවතද සිතවිලි පැමිණේ. මේ චක්‍රයක් මෙන් පර්යංක කාලය පුරාම සිදුවේ. තවත් අවස්ථාවක හුස්ම නොදැනී ගිය පසු සිතවිලි එතරම් නොපැමිණෙන අවස්ථාද ඇත. එවිට කිසිවක් නොතේරෙන අවස්ථාද අත්විඳිමි. එනම් හුස්මද නැතුව සිතිවිලිද නැතුව කයද නොතේරුණු ඊතා සුළු වේලාවකි. ඒ බව තේරුණේ ඉන්පසුව කයට කයට දැනෙන ගැස්සීමක් වැනි දෙයක් නිසාය. නිින්ද ගියාක් මෙන් වී ගැසී නැවත නාසයේ කෙළවරට සිත පැමිණේ. නිින්ද නොගිය බව ඊට පෙර යම් යම් ශබ්ද ආදී ඇසුණු බව මතක නිසා සිතේ. නාසයේ කෙළවරට නැවත සිත පැමිණියද හුස්ම ප්‍රකට නොවේ. පෙරසේම මෙය කිහිප වාරයක් සිදුවිය. ස්වාමින් වහන්ස මෙවැනි නොතේරෙන නොදැනෙන අවස්ථා පිළිබඳ පැහැදිලි කර භාවනාව ඉදිරියට කරගෙන යාමට උපදෙස් ලබා දෙන සේක්වා. සක්මන් භාවනාව. ඔව් නෑ අපි මේක කෙලෙමු. දැන් හැබැයි මාස 10ක තිස්සේ හොඳට කරගෙන යනවා කියන එකක් මුලින් සඳහන් කරනවා නේද? මුල්ම වාක්‍යයේ තියෙන්නේ මාස 10ක් තිස්සේ කොහෙද යෙදিলা කරලා තියෙනවා. එක දිගට හැබැයි මේ විදිහට කරනවා නම් ඒ කියන්නේ දිනපතාම හොඳින් මේ කටයුත්තේ දෙනවා නම් මට පොඩ්ඩක් කතා කරන්න පුළුවන්ද කාත් එක්කද කවුද මේ ඔව් හොඳයි දිනපතාම වගේ කෙරුණද මේ ටිකේම දින පතාම වගේ කෙරුණා හැමදාම කෙරෙන්නේ ස්වාමීන් වහන්සේ පුළුවන් වෙලාවට පැයක් පැය භාගයක් අනිවාර්යෙන් වගේ කරනවා පැයක් විතර පුළුවන් දවස්වලට කරනවා හොඳයි මීට කලින් කියන්නේ දැන් දැන් අපි මෙහෙම කතා කළොත් හැම පරයන්කයකම වාඩි වුණාම වැඩි වෙලාවක් යන කලින් හොඳට ආස්වාස ප්‍රසආසයෙන් සංසිඳෙනවා අපි තුමු අරමුණත් නිකන් නොදෙනී වගේ යනවා හිත වැඩි ගාක් පිට යන්නේ නැතුව නාසිකාග්‍ර ප්‍රදේශයේ තියෙනවා එහෙම කියන්න පුළුවන්ද? එහෙම දැන් කියන්නේ ස්ථිරව යම් විශ්වාසයකින් කියන්න පුළුවන්ද? දැන් මේ පරයන්කෙත් ඒක වුණා. ඊළඟ එකට වාඩුණාමත් ඒ දෙයම වෙනවා කියලා විශ්වාසයෙන් කියන්න පුළුවන්ද? එහෙමයි ස්වාමීන් හොඳයි. ඒ ඒ හැකියාව කොච්චර දුර කියන්නේ පවත්වන්න පුළුවන්ද? අපි තුන් දැන් හිතපු ගමන් සිතුවිලි එනවා. ඒකේ ප්‍රශ්නයක් නැහැ. නමුත් එකම භාවය තියාගෙන මේ නාසිකාග්‍රේ ප්‍රදේශයේ රඳවගෙන හිත විසිරෝ ගන්න නැතුව ඉන්න පුළුවන් කොච්චර විතර කලාවක් තියනවද? මිනිත්තු 15ක් විතර ස්වාමීන් වහන්සේ. 15යි. තව ටිකක් එනම් පුරුදු කරන්න. තව ටිකක් ඔය විදිහටම යන්න. ඉබේම දැන් අර දැනටත් පොඩ්ඩක් අර ඉරියව්වට දැම්මහම හිත විසිරෙන ගතිය අඩු වෙලා තියෙනවා. ඉරියව්වට දැම්මහම බලන්න දැන් විසිරෙන්න ගත්තොත් ඉරියව්වට දාන්න. ඒ කියන්නේ ඉරියව්වට දාන්න. ඉරියව්වට දැම්මහම බලන්න මේ කයෙත් යම් යම් يعني මුළු ඉරියව්වම නැතුව යම් යම් තැන්වල යම් يعني හොඳට ප්‍රකටව යම් ස්ථාන පෙනෙන්න පුළුවන්. පෙනෙන්න කියන්නේ දැනෙන්න පුළුවන්. එහෙම බලලා නැද්ද? මීට කලින් ඔය දැන් ඔය දිගට කරද්දි එහෙම කරේ නැද්ද? ස්වාමිනාසේ හුස්ම ගොඩක් දාලා සංසිඳුණාට පස්සේ සිතුවිලි ගොඩක් එන වෙලාවල් තියෙනවා. ඒ වෙලාවෙදී දැම්ම සිතුවිලි වලට යන්න එපා. මොකද සිතුවිලි වලට දාන්න ගියාම දන්නේ නැතුව සිතුවිලි වල ගොදුරක් බවට පත් වෙනවා. එහෙම වෙලා තියෙනවද? සමහර වෙලාවට තේරෙනවා ස්වාමීන් වහන්සේ මම සිතුවිලිත් එක්ක යනවා කියලා. එතකොට ආයි මේ හිතලම මේ ආයි හුස්ම වලට හිත ගේන්න හදනකොට සමහරලාට හුස්ම දැනෙන්නේ නැහැ. එතකොට ආයි කයේ මේ අර හුස්ම ගන්නකොට ඉහළ පහළ යන එක ගැන එතෙන්ට සිත ගේනවා. සමහර වෙලාවට සිතුවිලිත් නැතුව ඒ හුස්ම ඉහළ පහළ යන එකේම සිත තියාගෙන ඉන්නත් පුළුවන්. මුකුත් සිතුවිලිත් නැතුව ඒක කමක් නැහැ. එතන ඒ විදිහට යන්න. ඒ කියන්නේ මේ මේ මේ හරියේදී يعني විවිධ පැති වලින් ඉතින් හිත එකඟ වීමක්, විවිධ සමාධි ලක්ෂණ දියුණු වීමක් තමයි සිද්ධ වෙන්නේ. ඉතින් අර අපිට නිකන් හිත රැක ගන්න තියෙන්නේ එන සිතුවිලි ඔස්සේ මුලා වෙලා යන එකෙන් තමයි හිත රැක ගන්න තියෙන්නේ. ඒකෙන් හිත රැකගෙන අපිටම මුලා වෙලා ගියත් ටික කාලෙකින්ම එයාව නැවතත් ඒක කයේ පිහිටවන්න නැත්නම් හිත දිහාම බලාගෙන මුලා නොවි ඉන්න මට්ටමට ගන්න පුළුවන් නම් වරදක් නැහැ. එතකොට අපි මේ සත සතිපට්ඨානයේ තුලමයි නිකන් රැඳිලා ඉන්නේ. මේ දැන් කය බලද්දී ඕනනම් මේ කය තුල හොඳට ප්‍රකට වෙන තැනක් තියෙනවා නම් මුළු මුළු මේ කය දිහා මුළු ඉරියව දිහා නිකන් බලන්නේ නැතුව අර ප්‍රකට වෙච්ච තැනට විතරක් බලන්න බැරිද නිකන් හිත නිකන් නාභිගත කළා වගේ බලන්න. කොහිම අවස්ථාවකවත් මෙහෙම මේක ඇතුවීම් නැතිවීම් ස්වභාවයක් ඔය වගේ එහෙම අහුවෙලා නැද්ද? තේරලා නැහැ. තේරලා නැහැ. අර කකුල් වල එහෙම ස්වාමීන් වහන්සේ කියන සමහරලාට වැඩියමකුත් තේරෙන්නේ නැහැ. හුස්මට නැති වුණොත් කකුලට වගේ රිදෙන තැනක් වගේ තිබුණොත් ඒ වගේ තැනක හිත තියාගෙනත් ඉන්නවා. ඉන්නවා. හරි. එහෙම හරි කමක් නැහැ. ඒ කියන්නේ මෙතන තව ටිකක් අර අපි තුමු දැන් විපස්සනායෙන් විශේෂයෙන් කියනවා නම් ඔය ත්‍රිලක්ෂණ පැත්ත වැටහෙන්න තින් සෑහෙන කාලයක් මේක යෙදෙන්න ඕනේ. මේ හොඳ සක්මන ගැනත් කියන්නකෝ. සක්මන් භාවනාව. සක්මන් මළුවේ කීප වාරයක් එහා මෙහා ගොස් වම දකුණ ලෙස සිතමින් කකුල් වෙතට සිතගෙන එමි. ටික වේලාවකින් ඉබේම කකුල්වල චලනයන්ට පොළවේ ස්පර්ශයන්ටත් සිත තබා ගනිමින් සක්මන් කරමි. එවිට පාදයෙන් පාදයට ශරීරයේ බර මාරුවන ආකාරය දෙසද බලමි. එවිට සිත විසිරීම බොහෝ අඩුය. පාදවල හොඳින් සිහිය පිහිටයි. එලෙස දිගට කරගෙන යන විට පාදවල බර දැනීම අඩු වී යන බවක් තේරේ. කකුල්වල බර මාරු වීම නොදැනී යයි. පාද මාරුවෙන් මාරුවට පොළවේ වදින බව පමණක් තේරේ. එවිට සක්මන් කිරීම පහසුවක් ලෙස දැනේ. නමුත් පෙරට වඩා සිතුවිලි එන බවක් තේරේ. එවිට නැවත පාදවලට සිත තබා ගනිමින් සක්මන් කරමි. භාවනාව තවදුරටත් කරගෙන යෑමට උපදෙස් සමාදෙමි. හරි. ඕකම තමයි කරන්න තියෙන්නේ. ඒ කියන්නේ මේ කියන්නේ අපි අර මෙතන මෙතන තාම සියුම් වෙනකොට හිත සිතුවිල්ලට යනවා. ඉතින් ආයි පොඩ්ඩක් අර උන්න මෙතන මෙතනට ගෙනල්ලා දෙන්න ඕනේ. ඒ කියන්නේ මෙතන දැන් පුරුදු වෙන්න පුරුදු වෙන්න මෙතන තියෙන රසය එයා තේරුම් ගන්නවා. ඒ කියන්නේ ඒ ඒක අපිට බලෙන් හිතට කාවත් දාන්න බෑ. ඒක මෙතන රඳවලා රඳවලම්මයි සිත විසින්ම මේ බාහිර අරමුණු වලට යන එක පිළීමක් බාහිර අරමුණු වල තියෙන දැවීමක් මුලාවක් කියන එක හිතටම තේරෙනවා හිතටම තේරුණා නම් එයා ඒ යන ගතිය අඩු වෙලා ගියත් ඉක්මනට ඇවිල්ලා මෙතනම නතර වෙනවා එතෙක් ඉතින් අපි ගෙනල්ලා තියන්න ඕනේ ඔහොම යන්න තමයි තියෙන්නේ හොඳයි හරි තේරුණා තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්ස. මම උදරයේ පිම්බීම හැකිලිම මෙනෙහි කරමි. පිම්බෙන විට පිම්බීම මෙනෙහි කරමි. හැකිලෙන විට හැකිලීමයයි මෙනෙහි කරමි. පිම්බීම ක්‍රියාවලිය හමාර වූ විට හැකිලීම මෙනෙහි කරමි. සිත පිටතටද ගමන් කරයි. නැවත කර්මස්ථානෙට සිත ගෙන එමි. පිම්බීම හැකිලීම මෙනෙහි කරන සමහර අවස්ථාවලදී එය තුනී වී නොදැනී යයි. ඒ අවස්ථාවවලදී සිහින පෙනෙන වාසේ සිතවිලි ගලා එයි. නැවත ටික වේලාවකින් පිම්බීම හැකිලිම දැනේ. සමහර අවස්ථාවවලදී පිම්බීම හැකිලිම සිහි කරන විට හැපෙන තැන්වලින් වේදනාද දැනේ. වේදනා ඇතිවන තැනට සිත තබාගෙන වේදනාවයයි මෙනෙහි කළෙමි. එසේ වේදනාව සිහි කරන විට එතන වේදනාව නැති වී වෙනත් තැනක වේදනාව හටගනී. එය මෙනෙහි කරන විට එය තුනී වී මුල් ස්ථානයේ වේදනාව නැවත හටගනී. මෙලෙස වේදනාව මෙනෙහි කරන විට පිම්බීම හැකිලිම දැනේ. නමුත් වේදනාවම මෙනෙහි කළෙමි. ස්වාමින් වහන්ස මම තවදුරටත් උපදෙස් මට තවදුරටත් උපදෙස් ලබා දෙන මෙන් කරුණාවෙන් ඉල්ලමි. හොඳයි. කියන්නේ ලොකු උපදේශයක් අවශ්‍ය නැහැ කරලා තියෙන විදිය හොඳයි. බලන්න පොඩ්ඩක් ඕනනම් තව සිත කාර සම්පජඤ්ඤ පැත්ත දියුණු කරගන්න පුළුවන් ඔය පිම්බීමේත් කොහොමද මේ තනි පිම්බීමක් කොහොමද පටන් ගන්න. මුළු චක්‍රයක් වගේ ඔතන තියෙන්නේ. පිම්බීමේ චක්‍රයේ කොහේවත් මග හැරෙන්නේ නැතුව මේ හැම මේ සියුම් තැනක්ම අල්ල ගන්න විදිහට හැම සියුම් තැනක්ම සතියට ග්‍රහණය කරගන්නා සුළුව පොඩ්ඩක් බලන්න. පොඩ උනන්දුවෙන් තව බලන්න මේ මුළු චක්‍රයම අල්ල ගන්නවා. ඊට පස්සේ හැකිලෙන්න කලින් හැකිලීම පටන් ගන්න කලින් මේ අතර තියෙන නිකන් හිස් තැනක් වගේ නැත්නම් නිශ්චල භාවයක් තියෙනවා. අන්න එතනත් බොහොම නිස්කලංකව ඉන්නවා. හැබැයි ලොකුවට දැන් තේරෙන්නේ නැහැ. පිම්බීමක් ඇත්තෙත් නැහැ, හැකිලීමක් ඇත්තෙත් නැහැ. ඒකට හැකිලීමත් ඒ මුළු චක්‍රයම හැකිලීමේ මුල, හැකිලීමේ මැද, හැකිලීමේ අග. ඒකත් ඒක සම්පූර්ණම චක්‍රයේ හොඳට හිත පවත්වනවා. ඊළඟට හැකිලීම අවසන් පස්සේ පිම්බීම පටන් කලින් නැවතත් අන්න හිස් තැනක් වගේ තියෙනවා. එතනත් බොහොම නිස්කලංකව ඉන්නවා. ඊට නැවත ඔන්න පිම්බීමට නැවත පටන් ගන්නවා. ඒකෙත් නැවත බොහොම සියුම්ම මේ පටන් ගැනීම තේරෙනවා. ඔන්න ඒකත් බලාගෙන ඉන්නවා. මේ විදිහට අපිට හොඳට ඒකේ අර নিমগ্ন වෙලා වගේ ඉන්නවා නම් දැන් එතකොට මේ පිම්බෙනවා හැකිලනවා කියලා මෙනෙහි කරන්නත් අවශ්‍ය නැහැ. හොඳට මේ පිළිබඳව දැනුවත් වෙන්න. මෙතන දැන් තියෙන්නේ හරි හිත තව තව සරල වෙනවා, සියුම් වෙනවා. දැන් මෙතන චලන රාශියක් තියෙන්නේ. නැත්තම් නිරාගෙන ඉස්සරහට නිකන් මෙහෙම පැමිණීමක් තියෙන්නේ. එහෙම නැත්නම් ගිහිල්ලා ඒ පේශි තදවීමක් තියෙන්නේ. ඔන්න වගේ ඊටාම අර ධාතුන්ගේ මූල ලක්ෂණ හොඳට හිත බැස්සව ගන්නයි තියෙන්නේ. එතෙන්ට හොඳට හිත එකඟ කරගන්නයි තියෙන්නේ. එහෙම යනවනම් කටයුත්ත හොඳින් සිද්ධ වෙනවා. ඒ වගේම අර දැන් මෙතෙන්දි කළා තියෙනවා වගේ ඒ වෙනුවට වේදනාවක්ට අහු වෙලා තියෙනවා නම් එතෙන්ට දැම්මත් වරදක් නැහැ. ඒ වේදනාව දිහා බොහොම මධ්‍යස්තව බලන් ඉන්න. ඒ කියන්නේ වේදනාව ගැන ද්වේෂයක් ඇත්තෙත් නැහැ සැප වේදනාවක් නම් ඒ ගැන තියාගන්න ඕනේ කියලා වමනාවක් ඇත්තෙත් නැහැ වේදනාවෙන් අයින් වෙලා වේදනාව දිහා බොහොම මධ්‍යස්තව බලන් ඉන්නවා මම හිතන්නේ කරලා තියෙන විදිහත් හොඳයි හරි ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව වැඩි යන අයුරු කරුණාවෙන් පැහැදිලි කර දෙන්න විශේෂයෙන් සක්මනේදී පතුල් දැනීම සියුම්ව ගොස් වැල්ලේ එරෙන බව නොදැනී වරහන් ඇතුලේ ඝනකම ස්වභාවය නොදැනී තල රූපයක විසිරුණු වේදනා රටාවක් ලෙස හැඟී ගිය පසු සිටිය යුතු දැකීමට උත්සාහ කළ යුත්ත පැහැදිලි කරන්න. ඒක හැබැයි එක එක්කනට එක එක විදිහට වෙන්න පුළුවන්. ඒක තමන් තමන්ට අහුවෙච්ච විදිහ තමයි. හැමෝටම මෙන්න මේ විදිහටම වෙන්න ඕනේ. මෙන්න මේ පියවරෙන් පස්සේ මෙන්න මේ පියවරේ වෙන්නේ කියලා එහෙම කියන්න බෑ. එක එක අයට එක එක විදිහට වෙන්න පුළුවන්. ඒ වගේමයි තමන්ටම උනත් එක එක සක්මනකදී එක විදිහකට වෙනවා. තව සක්මනකදී තව විදිහකට වෙන්නත් පුළුවන්. ඉතින් මේවා ඔක්කොම මේ හැබැයි වළංගුයි. මෙතෙන්දී අපිට අපේ හිතේ ආකල්පයක් තියාගන්න අවශ්‍ය නැහැ. මෙන්න මේ ටික විතරයි වළංගු. මෙන්න මේකනම් හරි කමටහනක්. නැත්නම් මේකනම් හරි නිවැරදි නිරීක්ෂණයක්. ඊළඟ ඊළ අනිත් එක නම් වැරදි. එහෙම එකක් නෑ මෙතන. මෙතෙන්දී අපි හිතමු කෙනෙක් අපි හිතමු දැන් මේ ටයිල් පොළවේ ඇවිදිනවා. එතකොට මේකේ බොහොම තියෙන්නේ අපි හිතමු සිසිල් ගතියක් තියෙනවා. ඊළඟට බොහොම සුමුදු ගතියක් තියෙනවා. ඊළඟට පාදයේ ස්පර්ශ වෙද්දී මුළු තලයටම වගේ තේරෙනවා. ඉතින් ඔය වගේ වෙනස්කම් තියෙනවා. අපි තුමු ලනු පැදුර යනවා. ඉතින් දෙන්න ගොරෝසු ගතියක් තියෙනවා. ඊළඟට පාදයේ යම් යම් කොටස් ඉතින් වෙන විදිහකට ස්පර්ශ වෙනවා. ඉතින් මේ වගේ අපි ඇවිදින පොළවේ වෙනස්කම් තියෙනවා. ඊළඟට අපි සමාලාට වේගෙන් යනකොට එක විදිහකට තේරෙනවා. හිමීන් යනකොට ඔන්න තව වැඩිපුර විස්තරක් තේරෙනවා. ඉතින් මේ විදිහට මේ මුළු ක්‍රියාදාමයේම වෙනස් වෙනස්කම් රාශියක් තියෙනවා. ඉතින් මේ කොයි දෙයක් වළංගුයි වැදගත් වෙන්නේ අපි මේ වෙනස්කම් හැම එකක්ම මගහැරෙන්න නොදී අපිට හිත පිට යන්න නොදී නැත්නම් ගියත් ඉක්මනට මෙතෙන්ට ඇවිල්ලා මේ ටික දැනගනිමින් යන එකයි තියෙන්නේ. ඉතින් මුලදී මම මතන ඊයේ පෙරේදත් කතා කළා මුලදී අපි මේක සම්මුති මට්ටමක වම දකුණ නැත්නම් ඔසවනවා තබනවා කියලා ගෙනහිල්ලා පස්සේ හොඳට මේ ධාතුන්ගේ මූල ලක්ෂණවල තමයි හිත පිහිටවන්නේ. ඒක පිහිටවාගෙන සෑහෙන කාලයක් ඉතින් කරන්න ඕනේ. මේක අපිට උමනාව තිබුණාට අපි ඊළඟට තියෙන්නේ මෙන්න මේකය. මේකේ ප්‍රතිඵලය මෙන්න මේකයි කියලා දැනගත්ත පමණින් මේක එතෙන්ට එන්නේ නැහැ. ඒක තමයි අපි තේරුම් ගන්න ඕනේ. දැන් අපිට අපි දන්නවා දැන් පොල් ගහක් හිටවුවාම මේ පොල් පළදාව <laughs> ලැබෙනවා. ඉතින් අපිට ඕන ලාවට හම් වෙන්නේ නැහැ. ඉතින් ඒකයි බුදුහාඳුර කියන්නේ අර ඊයේත් මතක් කළා වගේ ධම්මා ධම්මේ අபிසන්දේති. ධම්මා ධම්මේ පරිපූර්ණෙන්ති අපාරා පාරං ගමනායි. මේ ධර්මයන් විසින්ම ධර්මයන් වෙතට පැමිණෙනවා. ධර්මයන්ම ධර්මයන් විසින් පරිපූර්ණය කරනවා. මේ මේ මෙතරින් ඊතර යාම සඳහා බුදුහාඳුර හරි ලස්සනට අර ඊයේත් මතක් කළා වගේ චේතනාකරණීය සූත්‍රයේදී කියන්නේ මේක මේ බොහොම ස්වාභාවිකව පෙළ ගැසීමක් තියෙනවා. අපි නිකන් අර මලක් පිපෙද්දී ඒක බොහොම ස්වාභාවික ඉරෙලියෙන් ඔන්න හොඳට ඇවිල්ලා එයා පොහොට්ටුවක් විදිහට ඇවිල්ලා ඔන්න ඉරේලිය වැටලා තියෙනකොට මේ යාම බොහොම ක්‍රමානුකූලව ටික ටික ටික ටික විකසිත වෙනවා. ක්‍රමානුකූලව පිපෙන්න හදනවා. පිපෙනවා. ඒක තමයි මෙතනත් වෙන්නේ. හිත බොහොම ලස්සනට මේ විපස්සනාව හරහා විශේෂයෙන්ම අපි කිසිම අවස්ථාවක කියන්නේ මුලදී පොඩ්ඩක් මෙහෙවීමක් කරනවා මොකද කෙලස් එක්ක කටයුත්ත අමාරු නිසා. කෙලස් ටික පොඩ්ඩක් පැත්තකින් තියලා ඒගොල්ලන්ගෙන් වෙන හානිය වළක්ව ගන්නවා. ඒකට මෙහෙවීමක් කරනවා. පස්සේ ටික ටික අපිට රටාව අහුණාට පස්සේ කලාව අහුණාට පස්සේ හිතට ඒ ස්වාභාවිකව වැඩෙන්න අවශ්‍ය කරන පසුබිම සකස් කිරීම තමයි අපේ යුතුයකම වෙන්නේ. පසුබිම සකස් කළා එයාට වෙන අවහිරතා ටික සකස් කළා අර කාර්යයේ යෙදීමයි තියෙන්නේ. ඒ කාර්යයේ යෙදීම හරහා ඊළඟ පියවරට ඊළඟ පියවරට ඊළඟ පියවරට හරි ලස්සනට මේක පියවරෙන් පියවරට යනවා. ඉතින් අර තේරුම් ගන්න තියෙන්නේ මුලදී මේ විදිහට නිමිති ගැනීම අවශ්‍යයි. මුලදී හොඳට මේ ධාතු ලක්ෂණ දැක ගැනීම අවශ්‍යයි. ඒවා හොඳින් දැක ගනිමින් යද්දි තමයි ඊළඟ පියවරට ඉබේම යන්නේ. හරි. පින්වත් ස්වාමින් වහන්සේ සමාධිය සතිමත් බවට හානි කර ආයුරින් පවතුණී පවතිනුයි හැඟේ. වරහන් ඇතුලේ පිහිට වූ අරමුණෙහිම පිහිටීම නිසා සමහර වැදගත් අරමුණු ගිලිහි යෑම. මෙය මෙම ධර්ම සමව නොවැඩීමයයි සිතමි. මෙම හැඟීම නිවැරදිද? එසේනම් සමාධිය නොවඩා සතිය වඩන්නේ කෙසේද? කරුණු පහදා දෙන මැනවි. ම්ම් මේක පොඩ්ඩක් තව අහන්න වෙනවා. <laughs> කාකේද ප්‍රශ්නේ? මේ එන්නේ යට්ටියද? <laughs> ඒ කියන්නේ මේ සමාධිය හානි කර වෙන්න පුළුවන් අවස්ථා තියෙනවා. හුඟක් වෙන්නේ සමහරලාට විශේෂයෙන්ම කාන්තාපක්ෂයේගේ සමාධි පැත්ත හොඳට ප්‍රබල බවක් තියෙනවා. ඒ නිසා සමහරලාට සමාධියකට හිත ගිහිල්ලා පැය ගණන් තිස්සේ නිකං ඔහේ يعني සමාධිය තුල ඉන්න පුළුවන් හැකියාව තියෙනවා. අපි තමු කෙනෙක් ආනාපාන සතියෙන් ගියා. ආනාපාන සතිය හිත එකඟ වුණා. ඉතින් එකඟ වෙලා හිත හොඳට නිස්කලංකයි. ඉතින් ඒ නිස්කලංක භාවය තුළ අපි තුමු පැය දෙක තුන ඉන්න පුළුවන් ගතිය තියෙනවා. ඉතින් සමාලාවට කෙනෙකුට නිමිත්තක් පවා පහළ වෙනවා. නිමිත්ත ඇතුළට බැස ගන්නවා. බැසගෙන ඒ තුළ පැය ගණන් ඉන්න පුළුවන්. ඉතින් සමතය දිනු කරද්දී මේකේ වරදක් නැහැ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේවා තුළ අපි ගැඹුරට හුඟා ප්‍රබල සමාධිවල පැය ගණන් ඉඳීම හරහා කෙලෙස් සෑහෙන්න යටපත් වෙනවා. ඒක තමයි මෙතන තියෙන මේ හානියක් කියන්න බෑ. අපිව මුලා කරන සරුයි මේ தත්ත්වය. මොකද අපි හිතන්නේ දැන් රාගයක් එන්නෙත් නැහැ. දේශයක් එන්නෙත් නැහැ. ඉතින් රාගෙත් නැත්තම් දේශෙත් නැත්තම් මොකද්ද? නෑ අනාගාමි. <laughs> එහෙම කියලා හිතන්න පුළුවන්. ඉතින් ඒ වගේ හුඟක් වෙලාවට මුලා වෙනවා මේ මොකද සමාධි ශක්තිය තුලින් කෙලෙස් සෑහෙන්න යටපත් කරනවා විශේෂයෙන්ම සෑහෙන ප්‍රබල සමාධිවලදී ඒ කෙලෙස් සෑහෙන පැත්තකට තල්ලු කරන ගතිය තියෙනවා. ඉතින් අනිත් එක සමාධියෙන් මිදුණාට පස්සෙත් ඒ ගතිය හොඳට හිතේ අල්ලලා හිටිනවා. ඒ නිසා අන්නේ මට්ටමකට ආපු කෙනෙක් හොඳට මේ අපි තුමු ගුරු ඇසුරක් යටතේ ඉන්නේ නැත්නම් එයා ටංගාලා දැඩි මතවලට එන්න පුළුවන්. නැත්නම් අදි තක්සේරු වලට එන්න පුළුවන්. එහෙම නැත්නම් හිතන්න පුළුවන් නැත්තම් මේ මේ අනිත් මනුස්සයා මේක අත්දැකලා නැහැ මේ මම මම විතරයි මෙතෙන්ට ගිහිල්ලා තියෙන්නේ ගුරුවරයා මෙච්චර සමාධියක් කවදාවත් අත්දකලා නැහැ කියලා ඉතින් මේ ඊර්ෂ්‍යාවෙන් මේ කියන්නේ කියලා හිතන්නත් පුළුවන්. ඉතින් නමුත් අපි තේරුම් ගත යුතුයි මේ සමාධිය නෙමෙයි සමාධියෙන් පුළුවන් එක්තරා අන්දමක කෙලෙස් යටපත් කිරීමක් පමණයි. ඒකයි ඔය විශේෂයෙන්ම අපි තුමු Hindu මේ ධහමේ වුණත් ඔය ඍෂිවරු ඕනතරම් මේ සමාධි වඩනවා. බුදුරජාණන් වහන්සේ කාලෙත් ඕන තරම් හිටියා මේ සමාධියෙන් සෑහෙන ප්‍රබල මට්ටම් වලට ගිය අය. බුදුහාමුදුරුවොත් ඉතින් බුදු වෙන්න කලින් ආලාර කාලාම ගාවට ගියා, උද්දකරාම පුත්ත ගාවට ගියා. ඉතින් තවත් ඉතින් සෑහෙන්න ඉතින් ඒ කාලේ සෑහෙන්න ඉතින් මේ විදිහට රූපාවචර ධානය විතරක් නෙවෙයි අරූපාවචර ධානය වැඩපු අය පවා හිටියා. නමුත් ඉතින් ඒකේ ප්‍රතිඵලයක් වශයෙන් අපි තුන් ඔන්න බ්‍රහ්ම ලෝකවල ගිහිල්ලා කල්ප ගණන් කැරකිලා ආයෙත් ඉතින් එන්නයි වෙන්නේ. ඒත් ඉතින් එකපාරට කියන්න බෑ ඔක්කොටම බ්‍රහ්ම ලෝකේ යන්න පුළුවන් වේද කියලා. මේ ගියොත් ඉතින් ආපහු එන්නත් වෙනවා. මොකද මේ කැලස් ටික දැකගෙන නැහැ. ඇත්ත වශයෙන් තමන්ගේ තියෙන මේ தත්ත්වය මොකද්ද කියන එක තේරලා නැහැ. ඒ නිසා සමාධියේ හොඳ පැතිත් තියෙනවා නරක පැතිත් තියෙනවා. ඒ නිසා අපි මේ විශේෂයෙන්ම කරගන්න තියෙන්නේ සමාධියෙන් යම් පමණක අපේ හිත එකඟ භාවයක් හදලා දෙනවා නම් අපි තුමා ආනාපාන සතියෙන් ගියා හිත දැන් වැඩි විසිරෙන්නේ නැහැ නතර වෙලා තියෙනවා පැය කාලක් විතර අපි තුමා පැය භාගයක් විතරම නාසිකාග්‍ර ප්‍රදේශයේ නතර වෙලා තියෙනවා විපස්සනාවට නැඹුරු වෙන්න ඒක හොඳටම ප්‍රමාණවත් විපස්සනාවට දාන්න හොඳටම ප්‍රමාණවත් මොකද මේ ත්‍රිලක්ෂණය වටහා ගන්නේ නැතුව ත්‍රිලක්ෂණය හොඳට يعني විපස්සනාවේ යෙදිලා යෙදිලා ත්‍රිලක්ෂණය ස්වාභාවිකව හිතට වැටහෙන්නේ නැතුව කෙලෙස් වලට පහර වදිනවා කියලා දෙයක් වෙන්නේ නැහැ. මොකද බුදුරජාන් වහන්සේමයි කියන්නේ මේ ඇත්ත ඇති සැටියෙන් දැකීම හරහාමයි නිබ්බිදාවක් විරාගයක් පහළ වෙන්නේ. ඒ නිසා ඇත්ත ඇති සැටියෙන් දකින්න නම් අපි ඒ විශේෂයෙන්ම මේ අරමුණු දිහා හොඳට මධ්‍යස්ථ සිතින් එකඟ වෙච්ච සිතකින් බැලීමත් අවශ්‍යයි. ඒ මධ්‍යස්ථ සිත එකඟ වෙච්ච සිත තමයි සමාධිහිත කියන්නේ. ඒතකොට සමාධියත් අවශ්‍යයි. හැබැයි සමාධිය හදාගන්නේ වෙනත් දෙයක් කර ගැනීම සඳහායි. සමාධියේ තුල පැය ගණන් ඉඳලා ඒකේ තියෙන ඒ සුඛාස්වාදයම නෙමෙයි මේකේ පරමාර්ථය. ඒකේ යම්කිසි මේ වර්තමාන වශයෙන් ditta ධම්ම සුඛයක් තියෙනවා. ඒකත් ඉතින් පොඩ්ඩක් ඉතින් අර හිත මේ වැටිච්ච වෙලාවට පොඩ්ඩක් ඉතින් සමාධිය අස්සට ගිහලා පොඩි ඉතින් අර සතුටක් ලබන්න පුළුවන් ඉතින්. හැබැයි ඉතින් ආයේ වැඩේ පටන් ගන්නයි තියෙන්නේ. දැන් අපි බංකරයක් ඇතුලේ හිටියයි කියලා යුද්ධ දිනන්න බැහැනේ. හැබැයි බංකරයක ඇතුලේ ඉඳද්දි ඉතින් යන්තම් වෙඩි නොකා ඉන්න පුළුවන්. අන්න ඒ වගේ තමයි මේ බංකරයක ඇතුලේ ඉන්නවා පොඩ්ඩක් ඉතින් මේ ආයි ශක්තිමත් වෙනකන් කැම ටික කනකන් ඊට පස්සේ ආයි යුද්ධයට බහින්න ඕන. ඉතින් විපස්සනාවේ තියෙන යුද්ධයත් තනිකරම. විපස්සනාව හරීම අර ලොකු සානස කියන්නේ හරීම සෙල්ලක්කාරයි. මේ මේකේ නියම යුද්ධයක් තියෙන්නේ. ඒ අවශ්‍ය පමණට සමාධිය තියෙනවා. මොකද සමාධිය නැත්තම් ඒත් බෑ මොකද කියන්නේ අපිටම දැන් සාමාන්‍යයෙන් භාවනා නොකරන කෙනෙක්ගේ සමාධියක් ඇත්තෙම නැහැ අතෝරක් නැතුව කෙලස් එන්නේ. එතකොට මේක කරන්නත් බෑ. ඒ නිසා සමාධියක් වඩන්න අවශ්‍යයි ඒ කෙලස් එන කියන්නේ කෙලවරක් නැතුව එන වේගය අඩු කළා මේක පොඩ්ඩක් මදහත් සිතකින් එකක් එනවා ඊළඟ තව එකක් එනවා අර ඒ අතර යම්කිසි එන වේගයේ අඩුවක් කරගන්න. හොඳට එකඟ කළා එතෙන්ට හිත යොමු මේ යොමු කළා ඒකට දාගන්න. අන්න ඒකට සමාධිය අවශ්‍යයි. ඊට පස්සේ තින් මේවා දිහා බල බල දැක දැක යන ගමනක් තමයි තියෙන්නේ. ඒ නිසා තම තමා තේරුම් ගත යුතුයි මේ අපිටම දැන් කෙනෙක් අපිටම සෑහෙන භාවනා කරලා තියෙනවා. ඉතින් හැමදාම භාවනාත් කරනවා. පැය දෙක තුනක් සමාධියෙත් ඉන්නවා. දැන් කෙලස් එන්නෙමත් නැහැ. එහෙමනම් සමාධිය අතහරින්න. ඒක තමයි ඇඟට හොඳටම හුරු සමාධි සම්පූර්ණයෙන් අතහැරලා දාන්න. සම්පූර්ණ අතහැරලා දාලත් බලන්න මාසයක් දෙකක් ගියාට පස්සේ එන්නේ නැත්තම් කෙලස් අන්න ඉතින් මොකක් හරි කියන්න පුළුවන්. නැත්නම් හැමදාමත් භාවනා කරනවා. හොඳට අපි තුමු උදේත් හොඳට භාවනාවේ පෑයක් දෙකක් තුනක් සමාධියක ඉන්නවා. රාත්‍රී කාලෙත් පෑය දෙක තුනක් සමාධියේ ඉන්නවා. ඉතින් ඔක අවුරුදු ගාණක් කරද්දී සමාධිය හරහාම උනත් සෑහෙන්න මේ කෙලෙස් යටපත් වෙනවා. ඉතින් එතෙන්දී තමන් තේරුම් ගන්න ඕනේ මේක නෙමෙයි මේ බුදුහාඳුර කියලා තියෙන්නේ. සමාධිය නෙමෙයි ධහමේ පරමාර්ථය නැත්නම් දහමේ අග නැත්නම් නිෂ්ඨාව සමාධිය නෙමෙයි. සමාධිය දැන් කඩා ගන්න වෙනවා නැත්නම් එහාට ය아가න්න බෑ. සමාධියම දැන් ඇණයක් වෙලා තමයි තියෙන්නේ එතකොට. <laughs> ඔව්. කාරුණික ස්වාමින් වහන්සේ ස්පර්ශය හඳුනන සිත සක්මන ක්‍රියාත්මක කරන සිත නිරීක්ෂණය කරන සිත ලෙස හැඳිනීම වර්ධනය කිරීම සඳහා කුමක් කළ යුතුද? සක්මන ගැන ඇති හැඟීම පවත්වමින් වෙනත් යමක් අරමුණු කිරීමට ප්‍රගුණ කිරීමෙන් කළ හැකිද පහදා දෙන්න. ඔච්චර සංකීර්ණ වෙන්න අවශ්‍ය නැහැ ඉතින්. මේ සක්මනේ කරද්දී සක්මනේ දැනෙන දේත් එක්ක යන්න. මේක يعني සක්මනේදී වෙන දේ අපි විද්‍යානුකූලව තේරුම් ගන්න යාමක්වත් මෙතෙන්ට කෙලින්ම අභිධර්මයෙන් මේක තේරුම් ගන්න යාමක්වත් එහෙම අවශ්‍ය නැහැ. මෙතන තියෙන බොහොම දැනෙන දේත් එක්ක හිත සිද්ධිවලට ඒ කියන්නේ හිත හිතට තර්කවලට යන්න නොදී මේ දැනෙන දේත් එක්ක සරලව ඉඳීමයි තියෙන්නේ. මොකද විශේෂයෙන්ම අපි තුමු විපස්සනා ඥාන කියලා විපස්සනා ඥානයක් පහළ වෙන්න නම් හිතේ තියෙන්න ඕනේ බොහොම නිස්කලංක භාවයක්, මධ්‍යස්ත භාවයක්. ඇතුලේ කතාව සෑහෙන්න සමන වෙලා තියෙන්න ඕනේ. ඊළඟට හොඳට අරමුණේ හිත බැහැගෙන තියෙන්න ඕනේ. එකඟ වෙලා තියෙන්න ඕනේ. ඒක රාශී වෙලා තියෙන්න ඕනේ. ඉතින් මේ එකක්වත් අපි ඔය විදිහට හිතන්න ගියොත් වෙන්නේ නැහැ. මොකද අපි දැන් අරමුණක් තියෙනවා. හිත හොඳට දැන් මෙතනට බහින්න ඕන වෙලාවේ ඒක රාශී කරන්න ඕන වෙලාවේ මේකට අපි අඩු අවධානයක් දීලා අපි ඔන්න වෙන දෙයක් ගැන හිතනවා. ඉතින් මේක සම්පූර්ණයෙන් අඩපණ වෙනවා. ඕකනේ මේ වෙන්න තියෙන්නේ. මෙතෙන්ද වෙන්න තියෙන්නේ මේක දැන් හොඳට බහගෙන යනවා. බලාගෙන යනවා. ඒකටයි අපි අනුග්‍රහ කළ යුත්තේ. අනිත් ඒවා ඔක්කොම නවත්තලා දාලා එන සිතුවිලි පැත්තකින් පැත්තකට කළා. ඒවට මේ අවධානය නොදී මේ මූලික අවධානය මේ වෙන කටයුත්තටයි දෙන්න තියෙන්නේ. එතකොට තමයි ඔන්න මේ යමක් පෙළ ගැහෙන්න ඉඩ තියෙන්නේ. තෙරුවන් අනිත් එක දැන් මේක අහන්නේ ස්පර්ශ වෙන සිත. ඉතින් හිත දැක ගැනීම මෙතෙන්ට අත්‍යවශ්‍ය නැහැ. මොකද කායानुපස්සනාවෙන් වේදනානුපස්සනාවෙන් යන්න පුළුවන් සෑහෙන දුරක් තියෙනවා. ඒ දුර ගියාට පස්සේ ඉබේටම හිතට අවස්ථාවක් ලැබෙනවා. ඒ කියන්නේ Tamanට හිත දිහා බලන්න අවස්ථාවක් පසුවට ලැබෙනවා. චිත්තානුපසනාවට ධම්මානුපසනාවට සෑහෙන අවස්ථාවක් තියෙනවා. හැබැයි අපි මූලික වමනා කරන දහමක් වඩා ගන්න නැතුව අපි තුන් සතිය දිනු කර ගන්න නැතුව හිත එකඟ භාවයක් දිනු කර ගන්න නැතුව ඉතින් අතෙන්ට අත තියෙනවා කියන්නේ භයානකයි මොකද අපි ඕක බලන්න ගිහිල්ලා අන්තිමට අහුවෙන එකයි වෙන්නේ එහෙනම් පොඩ්ඩක් ඉවසීමෙන් මේ ටික කායानुපස්සනාවෙන් වේදනානුපස්සනාවෙන් ඒ උමනා කරන ශක්තිය වඩා ගන්න. ඊට පස්සේ අතෙන්ට යන්න පුළුවන්. හරි. තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ මම නාසිකාග්‍රේ කෙරෙහි සිත යොදවා ආනාපාන සති භාවනාවේ යෙදෙන අයෙක්මි. මද වේලාවක් සිටින විට ආසනය කෙරෙහි සිත යොදවා ක්‍රමයෙන් තැම්පත් වූ වාට පසු සිත හුස්ම රැල්ල දෙසට යොමු කරමි. ක්‍රමක්‍රමයෙන් හුස්ම රැල්ල සිහින් වී නාසිකාග්‍රේ සිත පිහිටුවමි. ඉන්පසු ටික වේලාවක් ගිය විට හුස්ම ගන්නා බව දැනුණත් නාසිකා අග්‍රේ ඇතුල් වෙන හෝ පිටවන බවක් නොදෙනෙයි. අවට සියලුම ශබ්ද ඇසෙයි. නමුත් හිස් අවකාශයක් තුල සිටිනා බව දැනේ. එහිදී අතීත අනාගත සිතිවිලි කිසිවක් මතු නොවි බලා සිටී. නැවත හුස්ම දෙසට සිත යොමු කළද හුස්ම වැටෙන බවක් නොදනී. මෙසේ හිස් අවකාශය තුල රැඳී සිටීම වරදක්ද යන්න පහදා දෙන ලෙස ගෞරවනීය ස්වාමින් වහන්සේගෙන් ඊතා ගෞරවයෙන් ඉල්ලා සිටිමි. මින් ඉදිරියට මා කල යුත්තේ කුමක්දයි කරුණාවෙන් පහදා දෙන සේක්වා. සක්මන් පොඩ්ඩක් කතා කරන්න වෙනවා. නැතුව කියන්න නම් බෑ. <coughs> හොඳයි, දරුවන් සන්නයි. මේ මට පොඩ්ඩක් දැනගන්න බලන්න කොච්චර විතර කාලයක් තිස්සේ භාවනා කරනවද දැන්? මයික් එක ගන්න අතර. නිතරම වගේ කරන්නේ නැහැ. නිතරම වගේ කරන්නේත් නැහැ. මේ ඉඳ හිට කරනවා. ඉඳ හිට කරනවා. එතකොට දැන් මෙහි ආවට පස්සේද ඔය தත්ත්වය තියෙන්නේ? දැන් නැත්තම් මේ එන්න කලින් භාවනා කළාද? භාවනා කළා. කොච්චර කාලයක් කරාද? අර අඹුලුවාවේ හටත් ගිහින් භාවනා කළා. ඊට පස්සේ තවත් මේ භාවනා කරා මේ කිරිවන්නේ. කොහරි කමන්නේ. කියන්නේ කෙරුණාද වැඩේ? කෙරුණා. කෙරුණා. ඊට පස්සේ දැන් දිනපතා ගෙදරින් දැදිත් කරනවද? දිනපතාම කෙරෙන්නේ දැන් සතියේට දවස් හතරක් විතර කරනවා කරනවා ඊට පස්සේ දැන් දැන් තියෙන තත්ත්වය ආයෙ පොඩ්ඩක් විස්තර කරන්න දැන් අද අද අත්දැකීම පොඩ්ඩක් කියනවා නම් කොහොමද වුනේ දැන් අද භාවනා කරනකොට ස්වාමින්වහන්සේ මේ භාවනාවේ හිතේ ඉඳලා ඉන්නවා ඉන්නකොට මේ නාසිකාග්‍රය කෙරෙහි හිත යොදවලා ඉන්නේ එතකොට හුස්ම රැල්ල නොදැනී යනවා ඊට පස්සේ ආයෙමත් මේ එහෙමම ටිකක් වෙලා ඉන්නවා හැමම ඉන්නවා. ඊට පස්සේ නැවත සැරයක් අර හිස් ඉඩක වගේ ඉන්නවා වගේ දැනෙනවා. හරි. ඒත් මේ ආන මේ ආනාපාන සතියෙන් ගිහිල්ලා ඕක පොඩ්ඩක් අර අරමුණු තුනි වුණාට පස්සේ කයට දාන්න තමයි තියෙන්නේ. කයට දාලා කයෙන් අරමුණු අරගෙන මේ කයේ අරමුණු වල මේ අර මිට කලිනුත් දැන් අපි විස්තර කරේ අද සෑහෙන කතා කළේ මේ සම්බන්ධයෙන්මයි. කියන්නේ අපි ආනාපාන සතියෙන් හිතේ එකඟතාවයක් ඇති කරගත්තට පස්සේ එක්කෝ යන්න පුළුවන් කෙලින්ම ආනාපාන සතිය ඔස්සේම ඒ අද්දි දැන් පුළුවන්කමක් තියනවාද මේ නිකන් දැන් සහැල්ලු ගතියක් එනවනේ. දැන් මේ හරහා එනවා සම්හාස. එනවා මේ වෙලාවකට මේ අත් එහෙම බර ගතියෙම මේ පාද එහෙම මේ යට කොටස නැති බව වගේ දැනෙනවා ඇඟට. මේ ඉතින් හිත සැහැල්ලු ගතියකුත් දැනෙනවා. හොඳයි. කයට දාගමු. අපි ආනාපාන සතියෙන් ටිකක් දුරට ගිහිල්ලා හිත එකඟ වුණාට පස්සේ කයෙම අරමුණකට ගන්න. කය කය අර අපි මීට කලිනුත් කතා කළා වගේ කය කය දිහා නිකන් මධ්‍යස්ථ විදිහට බලන්න. කය දිහා නිකන් මුළු කයටම අවධානය යොමු කරලා පොඩ්ඩක් බලන්න. බලනකොට මෙහි යම් යම් තැන්වල විශේෂයෙන් ඔය ස්පර්ශ වේ, කියන්නේ අත් දෙක තියෙන තැන, පාදයේ ස්පර්ශ වෙන තැන, මේ කොට්ටෙට ස්පර්ශ වෙන තැන්වල මේ වේ නිකන් වෙනස්කම් තියෙනවා. දැන් අපි හිතමු දැන් මේ වැලමිටේ නම් මෙතෙන්ට තියෙනවා වගේ නෙමෙයි දැන් අත් දෙක මෙතන තියන් ඉඳලා මෙතන ස්පර්ශයක් තියෙනවනේ පැහැදිලිනේ හරිම සරලවම කියනවනම් අන්නේ ඒ ස්පර්ශ වෙන තැන් වලට අර එකඟ වෙච්ච හිත ගේන්න. එහෙමයි. එහෙම ගෙනවිත් එතන බලාගෙන ඉන්න. ඊළඟට ආයි තව තැනක් හොඳ ප්‍රකට තැනක් තියෙනවා එතෙන්ට ගෙනියන්න එතන බලාගෙන ඉන්න. ඔහොම අද දවසේම ඇත්තට මේ මාතෘකාව තමයි හුඟක් විස්තර වුනේ. ඒ ඒ ඒ විදිහට අර කයේ තියෙන සංවේදනාවන් හොඳට නිරීක්ෂණය කරන්න අපේ හිත දැන් පුහුණු කළ යුතුයි. හිත නිකන් දැන් අපි දැන් මෙතෙක් කළා තියෙන්නේ ආයුධයක් හැදුවා වගේ. ආයුධය නිකන් මුවහත් කළා වගේ. දැන් මුවහත් කළපු ආයුධෙන් වැඩේ ගන්නයි දැන් තියෙන්නේ. ඒ කියන්නේ හිත හොඳට එකඟ කරගත්තා. නාභිගත කරගත්තා වගේ වුණා. ඒක දැන් ඔන්න අපි මේ තියෙන තැන් වලට හොඳින් යොද යොදා හොඳට බලනවා මොකද්ද මෙතන වෙන්නේ. දැන් මෙතන නෙමෙයි අතන මේ අලුත් තැනක් තියෙන්නේ. ඒ අලුත් තැන දැන් මොකද්ද වෙන්නේ? ඔව්. ස්වාමීන් වහන්සේ මේ ඒව එහෙම ඉඳලා ඉවරලා මම පොඩ්ඩක් මේ මෙහෙම ශාරීරික දිහා දැම්මා. ඒකට. ඒකට මේ අත් දෙක එහෙම නිකන් ඔහොම වේබ්ලන ගතියක් වගේ නිකන් දැනිලා ඊට පස්සේ අනික් අතටත් මාරුණා ඊට පස්සේ එහෙමම ආයෙක ක්‍රමෙන් නැති වුණා ගියා ඊට පස්සේ ආයෙමත් මේ හිතුවා මේ ආයෙත් ආස්වාස ප්‍රස්වාස ගැන හිතුවා නට ආස්වාස ප්‍රස්වාස දැනෙනවා මේ මේ යනවා නමුත් නාසය නාසිකාග්‍රයට යන්න ඕනේ දැන් එතන සමනය වෙලා තියෙන්නේ දැන් ආනාපාන සතියේ හොඳට සමය වුණාට පස්සේ සමහරට අපි මේ වෑයින් දැද්දි ආයෙ ආනාපාන සතියේ බැලුවට එතන නෑ දැන් එතන ඒක ඒ කියන්නේ අපේ දැන් අපේ අපි එතන අවධානය යොමු නොකිරීම එකක් අනිත් එක දැන් හුස්ම සංසඳිලා තියෙන්නේ. දැන් කයේ වෙන තැන්වල තමයි මේ ධාතු ලක්ෂණ හොඳට ප්‍රකට වෙලා තියෙන්නේ. ඒවට දාලා ඒ ඒ පැත්තෙන් යන එක සෑහෙන්න වටිනවා. මොකද මෙතන තමයි දැන් නිකන් අර කුඹර සකස් වෙලා තියෙන්නේ. අපිට අවසරණ නෙලා ගන්න. දැන් ඉතින් අපි අර ආයුධය අරගෙන ඒ ඒ තැන්වල තේ ඒ තියෙන තැන් වලට දදා යොමු කරමින් එතන එතන නිරීක්ෂණය කරන්න අවශ්‍යමයි. එතකොට ස්වාමීන් වහන්සේ මේ අපි නැවත ආයසරයක් මේ නාසිකාග්‍රේකට හිත යොමවන්න ඕනේ මෙතන හොඳට හිත පවත්වන්න පුළුවන් නම් හිත විසිරෙන්නේ නැත්තම් හොඳට මේකේ මධ්‍යස්ථව මේක දිහා බලාගෙන ඉන්න පුළුවන් නම් මෙතනක් දැන් තියෙන්නේ අතිශය සරල අත්දැකීම මෙතනක් තියෙන්නේ දැන් මෙතනක් තියෙන්නේ අපි දුනියම් පුපුරු ගහනවා වගේ සරල දෙයක් එහෙම නැත්තම් මෙතනක් තියෙන්නේ නිකන් රිදු පොඩි රිදීමක් වගේ දෙයක් නැත්තම් මෙතන තියෙන්නේ නිකන් තද ගතියක් විතරයි එහෙම නැත්නම් මෙතන තියෙන්නේ අපි මේ වගේ තැනකට දැම්මොත් මෙතන තියෙන්නේ පොඩි උණුසුම් ගතියක් විතරයි. මේ අපි කතා කරන්නේ මේ මේ ලොකු දේවල් නෙමෙයි. අති විතාම සූක්ෂම දේවල් මේ කතා කරන්නේ. මොකද දැන් අර එකඟ වෙච්ච හිතකට සමාධිගත වෙච්ච හිතකට තමයි මේ දේ හොඳට ග්‍රහණය කරගන්න මේ දේ හොඳට අත්දැක ගන්න ශක්තිය තියෙන්නේ. ඒකයි අපි මුලදී සමාධියක් වශයෙන් වඩන්නේ. සමාධියක් එකඟ එකඟ භාවයක් හදාගන්නේ. එහෙම හදාගන්නේ ඒ එකඟතාවයෙන් මදි නම් මේවා අහු වෙන්නේ නැහැ සමහරවිට. ඒකයි. එතකොට අපි තුමු හොඳට එකඟාවේ තියෙනවා ගානට අපි මෙතෙන්ට දැම්මා. ඔන්න දැන් උණුසුම් ගතියක් තියෙනවා. හොඳට අපි ඒක හොඳට හොඳට නම් වෙලා බලනවා වගේ හොඳට එතන බලාගෙන ඉන්නවා. මධ්‍යස්තව බලන් ඉන්නවා. අපි තුමු හිත පිට යන්නේ නැත්තම් ආය ආනාපාන සතියට දාන්න අවශ්‍ය නැහැ. හොඳයි. හොඳයි. හොඳයි. සක්මන් භාවනාව. කියන්න. සක්මන් භාවනාව සක්මන් භාවනාවේ යෙදෙන විට වර්තමානයේ සිත පිහිටුවමින් වම දකුණ වශයෙන් සක්මන් කළද නොඑක් අතීත අනාගත සිතුවිලි පහළ වෙයි. දෙක දැඩි අදිෂ්ඨානයෙන් යුතුව සක්මන් කරන වේලාවන්හිදී පාදයේ විදුලි කොටන්නා මෙන් වරින් වර දැනෙන්න ගනී. තුන එසේ වීමේදී මා කල යුතු වන්නේ කුමක්දයි ගෞරවයෙන් පහදා දෙන සේක්වා. ඒ කියන්නේ රිදෙන්න ගන්නවද නැත්නම් මොකද්ද බෙදිලි කොටනවා කියන එක අදහස් කරන්නේ? පොඩි හිරියක් වගේ නිකන් ඇඟ පුරාම අර විදිලියක් යනවා වගේ දැනෙනවා. අ මේක බාධාවක් නැත්නම් නෑ බාධාවක් නෑ මේ ධනිෂෙන් පාත. ඔව්. කකුල් දෙකෙන්. ඔව්. ඒකේ වරදක් නෑ. ඒ කියන්නේ විවිධාකාර දැනීම් තියෙන්න පුළුවන්. කියන්නේ මේ මේවා මේ නරක දේවල් නෙමෙයි. ඒ කියන්නේ අපිට මේ මේක බැහැර කළා වෙන එකට දැමිය යුතුම නැහැ. මේක අරමුණක් කරගන්න පුළුවන් නම් කරගත්තට ප්‍රශ්නයක් නැහැ. හැබැයි හැබැයි ඔය මේ ඕක නැති වුණාට පස්සේ ඕක නැගහරුණාට පස්සේ හැබැයි දැන් පාද ස්පර්ශ වෙනකොට ඒ තැන් තමයි ඕකේ හොඳට ප්‍රකට. ඒ කියන්නේ දැන් පොළවේ දඩස් ගාලා වදිනවනේ. එතන හොඳට දැනීමක් තියෙනවා. අර ආයේ එතනින් පාදේ ගිලිහෙනවා. අරත් ඒ තිබිච්ච දැනීම දැන් අඩුවීමක් තියෙනවා. අර මේවැය තමයි හොඳට හිත රඳවන්න තියෙන්නේ. ඒවැ හොඳට හිත රඳවනවා නම් අන්න අපිට අර කයේම කයේ අත්දකපු දේ ඉඳගෙන අත්දකපු දේ දැන් මේ ඇවිදීමනුත් අත්දකින්න පුළුවන්. එකම දේ තියෙන්නේ. ඔව්. පෙරවන් සරණයි. පෙරවන් සරණයි. හරි. අවසරයි ස්වාමින් වහන්සේ. තෙරුවන් සරණයි. සක්මන් භාවනාව සක්මන් භාවනාවේදී සිත එකග කරගෙන භාවනා කිරීමට පුළුවන්. කකුල් වලට සීතල වැලි ගැටීම්, තද ගතිය, දන හිසාසල විදීම, කකුල් බර ගතිය දැනේ. සිත වෙන අරමුණු වල ගියද විනාඩියක් දෙකක් ඇතුළත නැවත දෙපැය කෙරේ සිත යොමු කිරීමට පුළුවන්. මෙම භාවනාව පහසුවෙන් කරගෙන යාමට පුළුවන් බව පෙනේ. පර්යංක භාවනාව ටික වේලාවක් හුස්ම ගැනීමෙන් පසු නාසය අග හුස්ම රැල්ල පිහිටවීමට පුළුවන්. බෙල්ල කෙලින් තිබෙන විට නාසය අග හුස්ම රැල්ල පැහැදිලිව දැනේ. නිතර සිතිවිලි වලට පිට යයි. ඉක්මනින් සිත නාසය අගට ගැනීමට නුපුළුවන. ඒ සඳහා සෑහෙන කාලයක් යයි. එසේ පර්යංකේ භාවනා කිරීමේදී මට නිින්ද යයි. මට නිින්ද ගිය බව දන්නේ බෙල්ල පහතට වැටි ඇති නිසායි. නිින්ද ගියේ මොන වෙලාවේදයි නොදනී. නිතර නිින්ද යන බැවින් භාවනා කිරීමට පෙර මේ පැය පුරා හරියට භාවනා කිරීමට අදිෂ්ඨාන කරගෙන යන බවට සිතා ඉඳගත්වද එසේ භාවනා කිරීමට නුපුළුවන් ඌ බව පෙනේ. මට හරි සැහැල්ලු බවක් දැනේ. එහෙත් පර්යංක භාවනාව හරියට කරගෙන ගිය නැති බව පෙනේ. මේ දින දෙක පුරාවට මේ తත්වය ඇතිවිය. මේ පිළිබඳ අවශ්‍ය උපදෙස් ලබා දෙන මෙන් ඊට ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට උතුම් හරි. පොඩ්ඩක් පරයන්කට වාඩි වෙන්න කලින් ටිකක් මේ ටිකක් උණු වතුර ටිකක් එහෙම බොන්න. <laughs> හොඳ රස්නේ උණු වතුර ටිකක් බොන්න. ඊළඟට ඕනනම් මූණෙත් උණු වතුර ටිකක් එහෙම ගා ගන්න. ඉන්න ඉරියව්ව ඕනනම් පොඩ්ඩක් තව يعني හුඟක් අපිටම පුටුවක හේත් වෙලා වගේ නම් අනිවාර්යෙන් නිඳ යනවා. මුල් කාලෙදී මේ එච්චර මේ සුඛ ආසනයකට යන්න එපා, සුව ආසනයකට යන්න එපා. පොඩ්ඩක් ඉරියව්වෙන් නිින්ද නොයාන ගතියට ඉරියව්ව තිබුණා නම් හොඳයි. ඒ කියන්නේ මේක හුඟාක් සුවදායේ ආසනයකට ගියොත් ඒත් නිින්ද යනවා. හැබැයි හුඟාක් මේ හිර කරගෙන මේ අපේ ඉන්න ආසනය හුඟාක් හිරිහැර නම් ඒත් ඉතින් අමාරුයි. මේ මේ අතරමැද එකක් තමයි යන්න තියෙන්නේ. ඉතින් පොඩ්ඩක් බලන්න තමන් වාඩි වෙන විදිහත් බලන්න. සමාලාවට හුඟා පහසුවක් දැනෙනවා නම් අපි ඉඳගත්tාම ඒක පොඩ්ඩක් වෙනස් කරලා මේ නිින්ද යන එක වැළක්වන්නත් ඒකෙන් උදව්වක් ගන්න විදිහට කරන්න. හැබැයි ඉතින් මේ නිින්ද යන එක අපි මම මුල්ම දවසෙත් කිව්වා වගේ ස්වාභාවිකයි දවස් කීපයක් යනකම් ටිකක් ඕන වැඩිපුර සක්මන් භාවනාවේ යෙදෙන්න දවස් කීපයක් යනකොට ඔක මගහැරලා යාවේ. ගරු ස්වාමින් වහන්සේ එක සක්මන් භාවනාව දෙවන දිනයේදී ඉතා හොඳින් මුලපටන් සතියෙන් යුතුව කළෙමි. වාර 8ක් පමණ කිරීමේදී මාහට කොන්දේ වේදනාවක් ඇතිවිය. ඊට පසු කෙසේවත් සක්මන් කිරීමට නොහැකි විය. ස්වල්ප වේලාවක් විවේකගෙන නැවත සක්මන් භාවනාවේ කිරීමේදී මෙම වේදනාව නොදැනේ. ඒ සාමාන්‍ය තත්වයක්ද. කොහෙද වේදනාවක් ආවා කියන්නේ හිසේද? නෑ කොන්දේ. කොන්දේ. ආහා. දෙකක් තියෙනවා. තව එකක් තියෙනවා ස්වාමීන් වහන්සේ. ආ කියන්න බෑ. පරයන්ක භාවනාවේදී ටික වේලාවක් ආනාපාන සතිය වැඩි පසු සිත විසිරී වෙනත් අරමුණු කරා යයි. ඉන්පසු කිසිසේත් සිත නැවත ආනාපාන සති භාවනාවට ගෙන ඒමට නොහැක. ගෙන ආවත් තප්පර කීපයකදී නැවතත් සිතට වෙනත් අරමුණු එයි. මේ මාගේ දුර්වලකමක්ද? කලක් යන විට එය හරියාකාරව කර ගැනීමට හැකි වේද? මෙය පහදා දෙනමෙන් ඊතා කරුණාවෙන් ඉල්ලා සිටිමි. හොඳයි. සක් මේ ඉඳගෙන කරද්දී හුඟක් හිත පෙට යන ගතිය තියෙනවා නම් උතනදී මෙනෙහි කිරීමක් කරන්න මෙනෙහි කිරීමක් කරාද දන්නේ නැහැ අවශ්‍ය නම් හුස්ම ගන්නකොට හුස්ම ගන්නවා කියලා මෙනෙහි කරනවා හුස්ම පිට ගන්නකොට පිට කරනවා කියලා මෙනෙහි කරනවා ඒක එච්චරම හරියන්නේ නැත්නම් සමහරලාට මේ පිම්බීම හැකිලිම ඊට වඩා හොඳට දැනෙනවා වෙන්න පුළුවන්. මොකද හුස්ම ගන්නවත් එක්ක උදරය පිම්බෙනවා. හුස්ම හෙලනවත් එක්ක උදරය හැකිලෙනවා. එතකොට මේ උදරය පිම්බෙනකොට පිම්බෙනවා කියලා මෙනෙහි කරනවා. හැකිලෙනකොට හැකිලෙනවා කියලා මෙනෙහි කරනවා. මෙනෙහි කිරීම භාවිතා කරන්න අවශ්‍ය නම් මේ විදිහට පිම්බීම හැකිලීමට මාරු වෙන්නත් පුළුවන්. ඉතින් සක්මන් භාවනාවේ යෙදෙද්දී බලන්න ඒ කියන්නේ විශේෂයෙන් කොන්දේ අමාරුවක් නම් එන්න හැකියාවක් නැහැ. සමහරවිට වේගෙන් යනවද දන්නෙත් නැහැ. සක්මන් කරපු තැන වලගඩලි සහිතද දන්නෙත් නැහැ. පොඩ්ඩක් ඒවා පරීක්ෂා කරන්න ඒවා මගහැරලා ආවේ. තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ. පළවෙනි එක සක්මන් භාවනාව. සක්මනේදී පාදයන්ගේ චලන ස්වභාවයන් බිමට කය ස්පර්ශය වන ස්ථානයන් මෙනෙහි කිරීම සාමාන්‍ය ක්‍රමය වුවත් අද දින භාවනාවේදී පොළව ස්පර්ශ වීම පටවි ධාතු ලෙසත් පාද චලනය වරහන් ඇතුලේ පාද ඉදිරියට ඇදී යෑම වායෝ ධාතු ලෙසත් මෙනෙහි විය. මේ දිනවල ධාතු මනසිකාරය මෙනෙහි කළ බැවින් මෙසේ සිදුවේ යයි සිතේ. මෙහි වරදක් වේද? ගෞරවයෙන් පහදා දෙනු මැනවි. හොඳයි. වරදක් නැහැ. ඒක ඉබේම මතක් වෙනවා නම් ඉබේම තේරෙනවා නම් මේ සෙලවීමක් කියන්නේ වායෝ ධාතුව කියලා නිකන් ඉබේම තේරෙනවා නම් වරදක් නැහැ. අපි ඕක ගැන හිතන්න ගියොත් තමයි මේ කරගෙන යන කරගෙන යන භාවනාවට අකුල් හෙළුවා වෙන්නේ. දෙක පර්යංක භාවනාව. භාවනා නිමිත්ත ආනාපානයයි. සාමාන්‍යයෙන් ආස්වාස ප්‍රස්වාස වශයෙන් මෙනෙහි කිරීම කලින් කරනු ලැබේ. අද දින එය වායෝ ධාතුව ලෙස හැඟුණි. විටක ඕලාරික හෝ සුමුදු ලෙස ආස්වාස ප්‍රස්වාසයේ සිදුවන විට එය වායුවේ අන්තර්ගත පටවි ලක්ෂණයේ ලෙසත් විටක ප්‍රස්වාස වායුව නාසික අග්‍රයේ ස්පර්ශය වන විට දැනෙන උණුසුම තේජෝ ධාතුව ලෙසත් හැඟුනි. මෙසේ මෙනෙහි කිරීම වැරදිද? 3. ආනාපාන සතියට අයත් සබ්බකාය පටිසන්වේදී යනු ආස්වාසෙන් ආරම්භ වීම ආරම්භය ලෙසත් එහි පැවතීම පැවැත්ම ලෙසත් ප්‍රස්වාසයෙන් අවසන් වීම නැතිවීම ලෙසත් දැකීමද එසේ නොවේ නම් සමහර විටක නාසිකා අග්‍රයෙන් ආරම්භ වී පපු ප්‍රදේශය හරහා උදරය දක්වා වායුව ගමන් කරන ස්වභාවයත් දැනෙන බැවින් සබ්බකාය පටිසන්වේදී යනු එයද ප්‍රාශ්වාසයෙන් මෙසේ සිදුවන අවස්ථා ඇත ඔබ වහන්සේට මාගේ ගෞරව නමස්කාරය වේවා හොඳයි ආනාපාන සතියේ දැම්මම කියන්නේ සිතුවිලි අවදි කරන්න එපා මෙතෙන්දී අපි දැනුමක් දැම්ම දාන්න යන එක කරගෙන යන භාවනාවට බාධාවක් ඒ නිසා මෙතන ස්පර්ශ වුණාට මේක පටවි ධාතුයේය මේ එන්නේ වායෝ ධාතුයේය කියලා ඊනට දැනෙන්නේ රස්නේ නම් තේජෝ ධාතුයේ කියලා අපි හිතන්න ගියොත් මේක කරගෙන යන භාවනාවට බාධායි. ඒ ඒ පිළිබඳව හිත අවදි නොකර එහෙම නැත්නම් හිතේ විතර්ක අවදි නොකර සිතුවිලි අවදි නොකර මධ්‍යස්තව සරලව බලාගෙන ඉන්න. හිතට එකඟ වෙන්න ඉඩ දෙන්න. හිතට සමාධිගත වෙන්න ඉඩ දෙන්න. සැහැල්ලු වෙන්න ඉඩ දෙන්න. අපි සංකීර්ණ කරගන්න යන්න එපා. ඊළඟට සබ්බකාය පරිසංවේදී කියන එකේදී සාමාන්‍යයෙන් අපි විස්තර කරන්නේ ආස්වාසයේ මුලක් තියෙනවා. මුලක් කියන්නේ අපිට මුලදී භාවනා කරන්න පටන් ගත්තාම ඔන්න ආස්වාසයක් කියලා ඔන්න හුස්ම ගන්නවා කියලා මෙනෙහි කරනවා. ඊළඟට ප්‍රස්වාසයේදී ප්‍රස්වාසයක් නැත්නම් හුස්ම හෙලනවා කියලා මෙනෙහි කරනවා. ඔතන ඔය පමණින් අපි සෑහීමටපත් වෙනවා. ටිකක් තව එහාට යනකොට අපිටම මෙයාට හැකියාව ලැබෙනවා දැන් ආස්වාසයක් ප්‍රසවාසයක් කියලා මෙනෙහි කරන්න අවශ්‍යත් නැහැ. දැන් හොඳට මේ ක්‍රියාවලිය තුල හිත පවත්වන්න හැකියාව ලැබෙනවා. අන්න ඒ අවස්ථාවේදී බලනවා දැන් මේ ආස්වාසයක් කියලා කිව්වහම මේක මේ එක එක පාට උඩට ඇවිල්ලා නැති වෙලා යනව නෙමෙයි මේකේ ඊටාම සියුම් පටන් ගැනීමක් තියෙනවා ඊටාම සූක්ෂමව පටන් ගන්නවා එතෙන්දී දැනෙන ස්වභාවය ඊටාම අඩුයි හැබැයි ටික දැනීම වර්ධනය වෙනවා ඒක ආස්වාසේ මැද ප්‍රදේශය දැනීම වර්ධනය වුණා. ඊළාට ඔන්න නැවත ඒක බැහැගෙන යනවා. දැනීම අඩු වෙලා ඔන්න අග ප්‍රදේශයට ආවා. එතකොට මේ ආස්වාසේත් මුලක් තියෙනවා මැදක් තියෙනවා අගක් තියෙනවා. ওই වගේමයි ප්‍රාස්වාසේත් මුලක් තියෙනවා මැදක් තියෙනවා අගක් තියෙනවා. එතකොට මේ මුළු ප්‍රදේශයේම දැන ගැනීම ඊළඟට ආස්වාසයත් ප්‍රස්වාසයත් අතර පොඩි හිඩසක් තියෙනවා. ඊළඟට ප්‍රස්වාසයයි ආස්වාසයයි අතර හිඩසක් තියෙනවා. එතකොට මේ මුළු චක්‍රයේම කිසිම තැනක් මගහැරලා නැහැ. අපේ හිත හොඳට নিমগ্ন වෙලා මේ මුළු ක්‍රියාවලියම දැක දැක ගනිමින් ඉන්නවා. අපේ හිත තියෙන්නේ එතකොට නාසිකාග්‍රේ ප්‍රදේශයේමයි. හිත ගිහිල්ලා නැහැ උදරයටවත් මේ පෙනහළු වලටවත් එහෙම නැත්නම් එළියටවත් හිත ගිහිල්ලා නැහැ. හිතේ අවධානය පවතින්නේ නාසිකාග්‍රේ ප්‍රදේශයේමයි. ඉතින් ඒ නිසා සබ්බකාය පරිසංවේදී වලදී මේ විදිහට මේ ආස්වාස ප්‍රස්වාස මුළු ක්‍රියාවලියම සම්පූර්ණයෙන් දැනුවත් වෙනවා. ඒක කොටසක් නෙමෙයි සම්පූර්ණ මුළු ක්‍රියාවලියම දැනුවත් වීමයි බලාපොරොත්තු වෙන්නේ. හරි. ඊළඟ ස්වාමීන් සීලේ සම්බන්ධ ප්‍රශ්න. හරි. අන්තිම එක නේද? අන්තිම එක. හොඳයි. තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ අදි සීලයට අයත් විකාල භෝජනා වේරමණී ශික්ෂාපදෙහි සඳහන් වන යාමකාලික සත්හාකාලික යාව ජීවක පාන වර්ග කවරේද දැනගනු කැමැත්තෙමි. අපි හිතමු දැන් දැන් ඒකනම් විශේෂයෙන් කියලා තේනවා මහා ඵල කියලා જાති හඳුන්ලා දෙනවා ඔය විශාල පළතුරු ආහාරමේ ඒවා මෙතෙන්ට ගන්න බෑ. ඒ කියන්නේ අපි තුමු ගස් ලැබුව අන්නාසි ඊළඟට පොල් ඔය වගේ ඊළඟට අලිගැට peer ඔය වගේ ඒ ලොකු පළතුරු මහා පළ කියලා බැහැර කරනවා මේ ඒව ඒව සලකන්නේ ආහාර ගණේ. ඒ නිසා යාම කාලික කියන එකේදී මේ යම් තාක් උදේ අරුණ නැග්ගට පස්සේ එහෙම නැත්නම් ඔතින්ද කියන්නේ උදේ අරුණේ ඉඳන් ඊළඟ දවසේ අරුණ වෙනකන්ද කාටද මතක? යාව ජීවක නම් මට හොඳට මතකයි. යාව ජීවක කියන්නේ බෙහෙත් ටික. බෙහෙත් කිසිම ප්‍රශ්නයක් නැහැ. අපි හිතමු ඕන ඒ කියන්නේ අපි හිතමු දැන් තේ ඊළඟට කෝපි ඊළඟට අපි හිතමු වෙනිවල් ගැට කොත්තමල්ලි ඔය ඔක්කොම ලංකාවේ ඇත්තටම සලකන්නේ බෙහෙත් බෙහෙත් ගණයෙන්. ඒ නිසා තේ අපිට ඕන වෙලාවක වළඳන්න පුළුවන්. මේ බොන්න පුළුවන් අටසිල් සමාදන් වුණාට පස්සේ උපසම්පදා වුණාට පස්සෙත් කිසිම වරදක් නැහැ. එතකොට කෝපි ඒවත් ඔකම ප්‍රශ්නයක් නැහැ. හැබැයි බුරුම රටේදී නම් තේ කෝපි ඒවත් සලකන්නේ ආහාර ගණයෙන්මයි. ඒ හින්දා එතෙන්දි ඒගොල්ලෝ භාවිතා කරන්න දෙන්නේ නැහැ. මෙහෙදී මේකේ ප්‍රශ්නය නැහැ ලංකාවේ. අපි තේකොළ ඊළඟට කෝපි ඊළඟට ඔය අනිකුත් ඔය සාමාන්‍ය පාන වර්ග තියෙන ඖෂධීය පාන ඒ ඔක්කොම යාව මේ යාව ජීවක වශයෙන් සලකනවා. ඒක අපිට යම් භික්ෂුන් වහන්සේ නමකට එක වාරක් පිළිගැන්නුවාට පස්සේ ඒක මුළු ජීවිත කාලයම තියාගෙන වළඳන්න පුළුවන්. ආයි නැවත නැවත පිළිගන්නන්න අවශ්‍ය නැහැ. තියාගෙන වළඳන්න අවස්ථාව තියෙනවා. ඊට සත්හාකාලික කියලා කියනවා මේ ඔය අපිටම බටර් තියෙනවා, මී පැණි, තල තෙල්, සීනි ඒ වගේ දේවල් එහෙම මේ තේලං මදුපානිතං මීපැණි කියුණා. තව මොනවද තියෙන්නේ? ගිතෙල්, ගිතෙල්, ගිතෙලුත් එතනට අලංගුයි. ඔය වගේ જાති කීපයයි තියෙන්නේ අතරම. ඒ ටික අපිට දවස් 7ක් තියාගෙන වළඳන්න පුළුවන් ඒකත්. ඒ කියන්නේ අපි තුන් භික්ෂුන් වහන්සේ නමකට මීපැණි බෝතලයක් පූජා කරනවා. උන්වහන්සේට පුළුවන් නැවත නැවත පිට ගන්න නැතුව දවස් 7ක් පුරා ඒක තියාගෙන වළඳන්න පුළුවන්. බටරුත් ඒ විදිහටම පුළුවන්. ඊළඟට සීනිත් ඒ විදිහටම පුළුවන්. හකුරුත් පුළුවන්. හකුරුත් මොකද සීනි වලින් හදන්නේ? හකුරුත් පුළුවන්. හැබැයි එතනින් අදහස් වෙන්නේ ඒව ආහාර එක්ක මිශ්‍ර කරන්න පුළුවන් කියලා. දැන් අපි සීනි ටිකක් තියාගෙන ඉඳලා ඕක කිරි එක්ක මිශ්‍ර කරොත් එතකොට කිරි එකට අරගෙන දදා වෙන්න ගත්තොත් ඉතින් වැඩේ වැරදි. එහෙම ඉඩ දීලා නැහැ. අර ඒක මිශ්‍ර නොකර තමන් ගාව ඒ තියාගෙන ටික එහෙම තියාගන්න වෙනවා. ඒක සත්හා කාලික. ඊළඟට වෙනම අල අර මේ මේ පළතුරු විෂ වගේ දේවල් හවස අපිටම මේ යාම කාලික කියලා මේ පිළිගන්නුවට පස්සේ අනිත් දවසේ අරුණ වෙනකන් වළඳන්න පුළුවන්. අපි හිතමු මිදි මිදි විෂ දෙනවා. ඇපල් විෂ දෙනවා. ඊළඟට අඹ විෂත් පුළුවන්. කිරි බෑ, කිරි වළංගු නෑ. කිරි යන්නේ ආහාර ගණයට. දෙලුම් පුළුවන්. අඹ විෂත් සලකන්නේ මේ සාමාන්‍ය සුළු සුළු ඵල වශයෙන් පුංචි ගෙඩි වශයෙන් තමයි සලකන්නේ. මිදි පුළුවන්. කෙසෙල් කෙසෙල් කෙසෙල් යුෂත් පුළුවන්. කෙසෙල් හැබැයි මිරිකලා ගන්න ඕනේ මේ කෑලි නොෙන්න. ඒ කියන්නේ කෑලිත් එක්ක බෑ. ඒ කියන්නේ මේවා ඔක්කොම පෙරලා ගන්න ඕනේ. එනල් බෙලිත් පුළුවන්. බෙලි එහෙමත් මේ ඔක්කොම අරගෙන පෙරලා ඒ පෙරපු යුෂේ තමයි පුළුවන්. ඒකත් පිළිගන්න ගන්න වෙනවා. පිළි අරගෙන මේ වළඳන්න පුළුවන් දවල් 12 ඉඳන් අනිත් දවසේ උදේ අරුණ වෙනකම්. හොඳයි. මිදි පුළුවන්. ඔව්. මිදි පුළුවන්. නෙල්ලි එහෙම සලකන්නේ කෙලිම ඖෂධ වශයෙන්. නෙල්ලි එහෙමනම් මේ ජාව ජීවක විදිහට සතුමදුළු සතුමදුළු කොහොමත් සත්හා කාලික දවස් 7ක් පුළුවන්. පොඩ්ඩක් මෙතෙන්ට එන්නකෝ. ඒල පොඩ්ඩක් අහන්න. පොතේ තිබ්බ විදියට මට හැඟි ගියේ මට පොත මේ වෙලාවේ ළඟ නැහැ. චතුමදුර අසනීප අවස්ථාවකදී විතරක් වැළඳිය හැකි දෙයක් විදියට වගේ තමයි මට තේරුනේ. බඩගින්නත් අසනීපයක් විදියට තමයි සලකන්නේ. සමා වෙන්න. <laughs> බඩගින්නත් අසනීපයක් විදියට තමයි සලකන්නේ. බඩගින්න එහෙම එහෙමනම් කියන එක වැරදි. ඒ කියන්නේ ගිලම්පසක් විදිහට ඉතින් සලකනවා. ඉතින් ඒකෙදී එහෙම අපිටම ලොකු රෝගාබාධයක් නැති වුණාට බලංගු විදිහට සලකනවා. ඊළඟට අර යමකාලික කියන එකේදී සඳහන් වෙලා තිබුණා තද බල පිපාසයක් හෝ ක්ලාන්ත ගතියක් හෝ පවතින වෙලාවක පමණක් කියද්දි කියද්දි පොඩ්ඩක් තද කරලා කියනවා. නැත්නම් ඔක්කොම ඔක්කොම ටික බලවනේ තනියෙන්. ඒක ස්වාමීන් සතහක් කියනවාම එතකොට ස්වාමීන් වහන්සේලා දවස් 7කින් පස්සේ ඒක වළඳන්න බෑ ඉවත් කරන්න ඕනේ. බෑ ඉවත් කරන්න ඕනේ. තවත් පොතක මම දැක්කේ ඒක නම් ස්වාමීන් වහන්සේ ඔය පිපිඤ්ඤා ඊළඟට පැණි පොකුල් ඒවත් මිරිකලා මේ ගිලම්පසක් වශයෙන් වලඳන් පුළුවන් කියන්නේ දවල් 12න් පස්සේ පුළුවන් කියලා. නෑ ඒවා යන්නේ මේ මහා පළ විදිහටනේ. ඔව්. ඒක අලිගට peer පවා ගන්නෙ නැත්තේ ඒකයි. අලිගට peer පවා සලකන්නේ දැන් නිකම් peer පුළුවන්. නිකම් peer යුෂ මේ හවසට වලඳන්න කැපයි. ඊළඟට අලිගට peer සලකන්නේ නෑ. අලිගට පෙර ඒ කියන්නේ අලිගට පෙර වළංගු නැහැ කියන විදිහට තමයි යන්නේ. හැබැයි ඔය පොඩි ඒ කියන්නේ ඒ වගේ දේවල් වල සුළු සුළු වෙනස්කම් තියෙනවා. ඒ කියන්නේ සුළු සුළු වෙනස්කම් කියන්නේ සමහරලාවට ඇතම් පන්සලක නැත්නම් ඇතම් නිකායක අපිටම අලිගට පෙර සලකනවා පුළුවන් කියලා. ඇතම් කට්ටිය සලකනවා බෑ කියලා. මේ වගේ පුංචි පුංචි වෙනස්කම් තියෙනවා. හැබැයි සමස්තයක් වශයෙන් සලකුවාම බොහෝ විට එක එකම මේක තමයි යන්නේ. හොඳයි සයින්වන්ස තවත් එක මේ සක්මන් භාවනාව ගැන මට ගැටලුව. සමහර වෙලාවට සක්මන් කරනකොට අර පාදවල වෙන ස්පර්ශ වෙන ස්ථානයේ හෝ නැමී යන හැටියට ඒක ඒ தත්වයන් මෙනෙහි වෙමින් සක්මන් කෙරෙනවම ඒ සක්මනේදීම සමහර වෙලාවට අර ධාතු ලක්ෂණයන් හැංගී ගියොත් ඒ දෙක කවලම් වීමක් වෙලා සයින්වන්ස. මට හරියට තේරුණා. ඒ කියන්නේ මුලදී මොකද්ද කරන්නේ? නෑ. සමහර වෙලාවට මම මුලින් පුරුදු වෙලා තියෙන්නේ පාදයේ ස්පර්ශ වෙන ස්ථානය සහ ඒකේ ඇතිවන චලනයන් පිළිබඳව මෙනෙහි කරමින් සක්මන් කිරීම. ඊට පස්සේ මෑතක ඉඳලා ඒකත් මට මෙනෙහි වෙනවා. සමහර වෙලාවට ඒ සක්මනේදිම ධාතු ලක්ෂණයක් ඉතින් මේක ධාතු ලක්ෂණයක් තමයි ඉතින්. තදගතිය කියන්නේ ධාතු ලක්ෂණයක් නේ. තදගතිය කියලා හිතන්නේ නැතුව ගියොත් එහෙම. මුලදී එහෙම ගියා නම්. ඔව් එහෙම හිතන්න අවශ්‍ය නැහැ. يعني ඒක දැනගෙන ගියා නම් ඒ ඇති හොඳටම. ස්වාමිනායි සමා වෙන්න. මම කියන්නේ එකම සක්මනේදී මේ දෙකම දැනුණාට කමක් නැද්ද කියලා. ඒ කියන්නේ මොකද්ද? දැන් එකම උදේ පැයක් විතර සක්මන් කරනකොට සමහර සක්මන කරගෙන යනකොට මට ඒක මතක් වෙන්නේ ධාතු ලක්ෂණයක් වැදිනවා. පාට වැදෙනකොට තදයි කියලා හිතනවා කියලා. තද ධාතුවක් කියලා. පටවි ධාතුව කියලා හිතනවා. සමහරවිට ඒ සක්මනේදීම මට ඒක නැතුව අර පය ස්පර්ශ වෙනකොට ස්පර්ශ වෙන තැන ඔව් විලුඹ නම් විලුඹ ඒ වගේ කියලා හිතෙනවා. ඒකට ඒ විදිය කවලම් වීමක් ඔය දෙකම බැහැර කරගන්න පුළුවන් නම් ඒ කියන්නේ මෙතන දැන් පටවි කියලා කියා ගන්න අවශ්‍යත් නැහැ. නෑ. විලුඹ කියලා විලුඹ කියලා කියා ගන්නත් අවශ්‍ය නැහැ. ඔක්කොම නම්නේ. ඔක්කොමයිලා සම්මුති ටික. සම්මුති කියන්නේ ඉතින් අපි දාගත්ත නම්. ඒ ටිකත් හිතෙන් අයින් වුණ වෙලාවක් බලන්න. ඒ ටිකත් හිතෙන් අයින් වුණා නම් හිත තවත් සරලයි. දැනීම විතර. එච්චරයි. එහෙමයි සර්. කියන්නේ මේ ධාතුන්ගේ අපි තුමු දැන් පටවි ධාතුවේ ලක්ෂණ සාමාන්‍යයෙන් හයක් ගැන කතා කරනවා. තද ගතිය, ඊළඟට බුරුල් ගතිය, නැත්නම් මෙලෙක් ගතිය. ඊළඟට බර ගතිය, සැහැල්ලු ගතිය. ඊළඟට ගොරෝසු ගතිය, සිනිඳු ගතිය. ඔය ලක්ෂණ වල හිත පවතිනවා නම් බොහොම සැහැල්ලුවෙන් මේ ඒ කියන්නේ ඒ ඒ ලක්ෂණයට මොකද වෙන්නේ? මේ ලක්ෂණයත් අපි තුමු දැන් තද ගතිය අපි මේ තදගතිය මේක පටවිය කියලා හිතන්න යාම තුල සම්පූර්ණයෙන් මේක අවුල් වෙනවා මොකද අපි මෙතන විතර්ක අවදි කිරීමක් වෙන්නේ. ඒක බලාපොරොත්තු වෙන්නේ ඒ වෙනුවට දැන් ඔන්න තද ගතියක් දැන් Tamanට තේරෙනවා. තේරෙද්දි මේ තද ගතියට මොකද වෙන්නේ? අර ඒ ටික බලාගන්න එක මග හැරෙනවා අපි අර දේවල් කරන්න ගියොත්. දැන් මේ තද ගතියට මොකද වෙන්නේ? තද ගතියක් ඔන්න අපි දුමු පොළවේ පාදයේ ස්පර්ශ කරනවා. එතෙන්දී ඔන්න තද ගතිය මුලින් සියුම්ම දැනෙනවා. ඊළඟට පාදේ ටික ටික තව තව තැම්පත් වෙනකොට ඔන්න ඒක තව බරට දැනෙනවා. ඒ කියන්නේ තද බව ඝනව දැනෙනවා. ඊට පස්සේ ඔන්න ආයි අපේ පාදයේ ඔසවද්දී ඒ තද ගතියම ආයි නැති වෙලා යනවා. එතකොට මේ තද ගතියටම මොකක්ද අත් වෙන්නේ ඉරණම? ඊළඟට ආයේ පාදයේ ඔසවද්දී ඔන්න සහැල්ලු ගතියක් දැනෙනවා. ඒකෙත් කොහොමද මේ සහැල්ලු ගතිය කොයි වෙලාවෙද මට පටන් මේ දැනෙන්න පටන් ගත්තේ? ඊළඟට යාට මොකද වෙන්නේ? ඊළඟට යාට අවසන් වෙන්නේ කොහොමද? කියලා මේ තද ගතිය තුලම හිත තව තව নিমগ্ন තද ගතියේම ලක්ෂණ බලන්න. එහෙම නැතුව අපි මේකට නම් දෙන්නවත් එය මොකක්වත් අවශ්‍ය නැහැ. තද ගතියම ගැන තව පරීක්ෂා කරන්න. හොඳයි. තෙරුවන් සරණයි. ගරු ස්වාමීන් වහන්ස මට තියෙන ප්‍රශ්නයක් නෙමෙයි මට දැන ගැනීම තමයි අවශ්‍ය වෙන්නේ මම සක්මන් භාවනා කරන විට පැයක් පමණම මට ආරමුණ නැතුව යාමට පුළුවන් සාමාන්‍යයෙන් රේල් පීල්ලක් දිගේ යන වගේම යන්න පුළුවන් හොඳයි ඒ යන අතරමඟදී මට මගේ කකුල් දෙකයි දන හිසයි හොඳටම රිදෙන පටන් ගන්නවා තේරෙන්න පටන් ගන්නවා ඔව් හරි ඊළඟට තව පැය භාගයක් විතර යනකොට තීන මිද්දේට වැටෙනවා. තීන මිද්දේට වැටෙනවා. ඒ කියන්නේ ඒ කියන්නේ කම්මැලි කමක් එනවා. ඔව් ඊට පස්සේ දෙපැත්තටම නැඹුරු වෙවි නැඹුරු වෙවි සක්මන කරනකොට ආයේ ඒක මගහැරලා යනවා. ආයි මග ඒ කියන්නේ නිදිමත මගහැරලා යනවා. යනවා. හරි. ඉතින් දැන් සක්මන මට අරමුණු නැතුව එහෙම දිගටම කෝච්චි පීලේ යන වගේ යෑම ගැන මට තවදුරටත් දැනගන්න ඕනේ ඊට පස්සේ මොකද කියලා. මේ ඉඳගෙන කරන භාවනාවේදී මොකද වෙන්නේ කියලාත් පොඩ්ඩක් මට කියන්නකෝ. ඉඳගෙන කරන භාවනාව මට ඒ තරම් දුරටම ඒක පැහැදිලි කිරීමක් වෙන්නේ නැහැ. මං සිතට යන්නෙම සක්මන පමණයි. නෑ මං අහන්නේ ඉඳගෙන මොකද්ද කරන්නේ එතකොට? මං ඉඳන පරියන්කය කරනවා. ඔව්. මං එතෙන්දි මොනවාද බලන්නේ? දැනෙන්නේ මොනවාද? මම බලන්නේ ආනාපාන සතිය. ඔව්. ඒකෙදී අරමුණු ගොඩා දුරට අරමුණුම එන්නේ. හරි. ඒ කියන්නේ සිතුවිලිම එනවා. එහෙමද? සිතුවිලිම උඟා එනවා. හරි. එහෙම තත්ත්වයක් නෑ සක්මනේදී. සක්මන මට ඒ නිසා මම සක්මනට කැමති. කැමති. කමක් නෑ. ඒක වරදක් නැහැ. එතකොට සක්මනේදී ඒ තරම් අරමුණු නැහැ. නෑ අරමුණු එන්නෙම නෑ දැන්. හරි. අරමුණු එන්නේ නැහැ කියන්නේ හොඳට සක්මනේ හිත එකඟ වෙලා. එහෙම කිව්වොත් හරිද? ඒකේ අර අර ප්‍රශ්න තමයි තියෙන්නේ දැන් අර දෙපැත්තට යනකොට ඔව්. පැය භාගයක් පැයක් විතර යනකොට මට අර ඇඟ දෙපැත්තට වැනෙන ගතියක් එනවා. දැන් අපි මෙහෙම කියමුකෝ දැන් සක්මනේදී වෙන අරමුණු වෙන්නේ නැහැ. දැන් Tamanට තේරෙනවනේ දැන් පාදේ හොඳට වදිනවා තේරෙනවනේ. ඒ ඒ ඒ ඒ වදිද්දි එතන හොඳට හිත පවත්තන්න. ඔව් එහෙම තියෙනවා. එහෙම කරනවද? වැලිමලුවේ යන විටත් වැලිමලුවෙත් වැලි උඩට යනවා විහිදෙනවා. ඒකත් පැය පැයක් පැය භාගයක් විතර කරන්න පුළුවන්. ඔව්. මේ කාපට් එකේ යනකොට තද ගතිය හොඳටම කකුල් දෙකට දැනෙනවා. හොඳයි. ඔය ටික බලා බලා යන්න දැන් ඒව බලමින් යනකොට හිත වෙන අරමුණු වලට යන්නේ නැහැ. නැහැ. යන්නේ නැහැ. හොඳට මේකේ බලාගෙන යන්න පුළුවන්. ඕක තව දියුණු කරන්න. වෙන මුකුත් වෙන මේ විශේෂයෙන් එකතු කරන්න යන්න ඕනේ ඕක තව හොඳට බලන්න මේ තද ගතිය මේ මුළු පාදයේ යටිපතුලේ හැම තැනටම මේක ගාන්න දැනනවා. සමහරට දැනෙන්නේ නැහැ. පොඩ්ඩක් බලන්න. පරයන්කේ නැති වුණාට ප්‍රශ්නයක් නැද්ද ඒක? <laughs> බලන්න ඔය සංවිධායක නෝනාගෙන් අහලා බලන්නම. එයා කැමති නම් මට ප්‍රශ්නයක් නැහැ. <laughs> තෙරුවන් සරණයි. හොඳයි හොඳයි. හොඳයි එහෙනම් අද අපිට මේ වැසි කාලයක් තියෙන නිසා අපි අද දැන් මෙතනින් අතර කරමු.